අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිය සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි එකට පවත්වන්න තිබුණු අපේ ධර්ම සාකච්ඡාව මගේ පැමිණීම පමා වෙච්ච නිසා අපි තුනට දැම්මා දැන් ඉතින් අපි තුනට මේ එකට කරන ධර්ම සාකච්ඡාව ප්‍රශ්න විචාරතු වැඩපිළිවෙල ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರයේ ආරම්භ කරමු අවසර අවසරයි ස්වාමින් වහන්සේ කමඨහන් ප්‍රශ්න 10ක්ද කමඨහනක් සහ ධර්මදේශනාවෙන් පැන නැගුණු ප්‍රශ්නයක් ලෙස තවත් ප්‍රශ්නකුයි ඔක්කොම ප්‍රශ්න 11ක් අද දින ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය අතිපූජනීය ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි. සක්මනේ සතිය පැවැත්වීම. ඔබ වහන්සේගේ උපදේශ පරිදි මුලින්ම එහා මෙහා කීප වාරයක් ගමන් කළේ ඇවිදින බව දැනගනිමිනි. හිතේ කලබල ගතියත් ඇඟේ කම්මැලි ගතියත් ඉවත් වූ පසු සක්මනට එනම් පාද පොළවේ තබන විට දැනෙන ස්පර්ශයට හිත තබාගෙන පහසුවෙන් ඇවිද්දෙමි. දකුණු හා වම් පාය ගැන හොඳින් සතිමත්ව කකුල් ඔසවන හැටි ටික දුරක් ඉදිරියට තල්ලු වී යන හැටි හා විලුඹ ලනුපදුරේ ගැටි ඇඟිලි දක්වා ශරීර බරද දරාගෙන යන ආකාරය දැක්කෙමි. දකුණට වමට නැවත දකුණට ආදී වශයෙන් බර මාරු වෙන හැටි දුටිමි. ඇඟිලිවල මහපට ඇඟිල්ල වැඩිපුර තදවන බවද නිරීක්ෂණය කළෙමි. ලනු පැඳුරේ ගොරෝසු ගතියත් සමහර පොල් කෙඳිවල උල් කකුලේ ඇනෙන විට දැනෙන සුළු වේදනාවන් එම වේදනාව ඉක්මනින්ම නැති වී යන හැටි දැක්කෙමි. විනාඩි 40ක පමණ සක්මන් කර පහළටද සතිමත්ව ආවෙමි. සිමෙන්ති පොළවේ හා ටයිල් පොළවේ සිනිදු ගතියේ වෙනසද දැකගත්ෙමි. පහළට යන විට දොරවල් අරින විට සතිය කකුලෙන් ඉවත්වන බවද එවිටම දුටුවෙමි. අද දින සක්මන් කරන විට ලනුපැඳුරේ එහාට මෙහාට යාමේදීද සතිය කකුලෙන් වෙනත් තැන්වලට උදාහරණ ත්‍රිවිලයේ හෝන් හඬ රිලව්ගේ ශබ්ද ආදිය ඉවත්වන බවත් ඒවා කෙරෙහි අමනාප හෝ මනාපයක් ආවේ නැති බවත් සතිමත්ව නැවත ඉක්මනින්ම ඇවිද යන ආකාරයට පයේ ස්පර්ශයට හිතගත හැකි විය. සක්මන තව දුරටත් දියුණු කර ගැනීමට ඔවදන් ගෞරවනීය ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. පර්යංක භාවනාව. පර්යංකයේදී ආනාපාන සතිය වඩමි. ඉඳගෙන සිටින බව දැනගෙන හිත තැන්පත් කරගත් පසු හුස්ම රැල්ල ආශ්වාසයේදී ඇතුල් වීමත් ප්‍රාශ්වාසයේදී පිටවීමත් සිදුවිය. හුලං රැල්ල ඇතුල් වීගෙන නාසයේ මූලික කමඨහන් කරගත් ස්ථානයේ ඇතිල්ලීගෙන යන හැටිත් ප්‍රශ්වාසයේදී වාතය තරමක් රස්නයට විසිරීගෙන යන හැටි දුටිමි. මෙසේ ටික වේලාවකින් හුස්ම තුනී වීගෙන යන අයුරුද නොදැනීගෙන යන ආකාරයද දකිමින්ම හිසද බොහොම සෙමින් පහතට වැටෙන ආකාරය මට හොඳින්ම නිරීක්ෂණය කරගත හැකි විය. මම කල්පනාවෙන්ම හිමීට ඔළුව කෙලින් කරගතිමි. නැවත ආශ්වාස ප්‍රශ්වාස දෙක විනාඩියක් දෙකක් නිරීක්ෂණය කළෙමි. පළමුවෙන් සිදු වූ දෙයම නැවත සිදුවිය. මෙසේ මුළු පර්යංකයම මම දැස් නොඇරම එකම දේ ඒ පිළිවෙලටම සිදුවෙන ආකාරය සතියෙන් දුටිමි. වෙනදාට වඩා වෙනස් වූ ආකාර දෙක නම් මේ වතාවේ මා සිටි විනාඩි 50ට ආසන්න පර්යංක කාලය එකම දේ නැවත නැවත රිපීට් වීමයි. අනික හිස පහත් වෙන ආකාරය වෙනත් අයෙකුගේ දෙයක් බලා සිටින්නා මෙන් අපූර්වට හිස ක්‍රම ක්‍රමයෙන් පහත් වීගෙන යන හැටි නිරීක්ෂණය කරගත හැකි වීමයි. හොඳටම පහත් වූ පසු හොඳ සිහි කල්පනාවෙන් එතැනට සතිමත්ව කලබල නොවි හිස ඔසවා තබා නැවත ආනාපානයට කලින් විස්තර කර පරිදි හුලං රැල්ල එහා මෙහා යන අයුරු කිසිම චකිතයක් නැතුව දැකගත හැකි වීමයි. මට අද සක්මනත් පර්යංකයත් හොඳට වුණා කියා හිතෙනවා. ඒ මම අද දින මේ අවස්ථා දෙකේදීම ඊතා සතිමත්ව සිටි බව විශ්වාසයෙන් කිය හැකි වීම නිසයි. කෙසේ වෙතත් මට ඉදිරියට දියුණු කර ගැනීම සඳහා උපදේශ ගෞරවණීය ඔබ වහන්සේගෙන් වැඳ නමස්කාර කොට බැගෑපත්ව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා. මේකේ අර සම්තතියක් චක්‍රයක් එකම දේ නැවත නැවත සිදුවෙන බවක් දැකලා තියෙනවා නිගමනය කරලා තියෙනවා. ඒකට ලෑස්තිලා ගිහිල්ලා තියෙනවා. ඉස්සලගේ තියෙනවා සක්මන් කරනකොට සතිය එක එක අරමුණ වලට පයින් හැටි. ලනුපැදුරට එතනින් යම් පොළොවට ත්‍රිවිලරකේ සද්දෙට රිලොංගේ දත්තට පයින්නෝ. තතිය එහෙම ගියා කියලා මනාපමනාපයක් නැහැ. දෙවෙනි එකේ තියෙනවා ආනාපානේ වෙනස් වෙන හැටි. සියුම් වෙනවා ගොරෝසු වෙනවා වෙනස්කම් වලට බාධා වෙනවා. ඕනම දෙයක් මේ විදිහට වෙනස් වෙනවා කියන එක දකින්න බලන්න ගියා නම් මුළු ජීවිතේම භාවනාව. ඇයි මේක වෙනස් වෙන්නේ කියන ප්‍රශ්නේ අහුවොත් තමයි ඊට පස්සේ හැමදාම නඩු තමයි. සතියත් වෙනස් වෙනවා සතිය අරමුණුත් වෙනස් වෙනවා. ආන්නේ බව දැනගෙන මේකම එකම කැරක් කැරක් ඉන්නේ. ඒක නිකන් මේ ලේන කුඩුව ඇවිදිනා වගේ වැඩක් තියෙන්නේ. ලේන කුඩුවේ කැරක් කැරක් ඉන්නවා. ඒක දැනගත්තට පස්සේ ඔය තටමඬ දෙයක් නැහැ. සතුට වෙන දෙයක්වත් නැහැ කනගාටු වෙන දෙයක්වත් නැහැ. වාර්තාකරණේ හරියට කරන්න ඕනේ. දේවල් දිහා බලද්දී ඒකම දේ තමයි නැවත නැවත සිද්ධ වෙන්නේ. ඉතින් ඒක සතිය මාරු වෙන්න පුළුවන් අරමුණෙන් අරමුණට සතිය යොදන අරමුණත් එකකින් එකට මාරු වෙන්න පුළුවන්. ඉතින් දෙකම උගව කෙනෙක් හිතන්නේ භාවනා කැඩිලා මගේ අත්තරද්දක්. නැත්නම් ලියුවාම කොලේ ඉස්සල ඉස්කෝල දායි වැරදෙයි කියලා. මේක කිසි කතාවක් නැතුව ඉතින් ඔක්කොම සිද්ධ වෙන්නේ චක්‍ර කරකැවිලි. ඉතින් ඒක චක්‍රයකට මොකට කලබල වෙනවද? ඒක නැවත නැවත කරගෙන ඉගෙන තියෙන්නේ. මේකට බුදුචානන්සේ දීපු වචනේ සන්තතිය කියලා. ගලනේ. ඉතින් දිගටම තියෙන ජීවිතේ ගලනයක් කිසිම චිත්තක්ෂණයක නතර වීමක් නැහැ. මේ ගලනේ බලන පුරුදු වුණොත් ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ගලණයට නමක් දානවා අනිච්ඡං කිය. අනිත්‍ය කියන්නේ ඕකට තමයි. ඒක දුකක් කරගන්න එපා. මේක දැකීම දුකක් නෙවෙයි අනාත්ම දෙයක්. හැමදේම වෙනස් වෙනවා. දුකක් කරගන්න එපා. ඉවරයි ප්‍රශ්න. ඒ දුකක් කරගත්තොත් තමයි අනිත්‍ය වෙන්නේ ඇයි කියලා අහන. ඒ කාගෙන් අහන්නද? ඒ නිසා මේක දිගට කරගෙන යන්න මේ අනිත්‍ය ලක්ෂණය ස්වභාව ලක්ෂණය මේ සම්තතියට යනවා මේ අනිත්‍යයට යනවා. ගියාට පස්සේ දුක අනාත්මය කියන දෙක ඔක පිළිගත්ත ගමන් අනිත් දෙකට ගමන කිට්ටුයි කියලා හිතාන සතුටෙන් ඉදිරියට යන්න. දෙවනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. අතිපූජනීය අතිගෞරවනීය ස්වාමින් වහන්ස මම අවුරුදු 4ක පමණ නිස්සරණ වනයේට භාවනාව සඳහා පැමිණි කෙනෙක්මි අවුරුදු 3ක පමණ හිස් තැනේම රැඳී සිටිමින් එහි බෞලීකృత වූ යෙමි අවසානයේදී භාවනාව එපා වෙන තරමටම පර්යංකේ නීරස වින්දෙමි නමුත් පසුගිය මාස 3කට පමණ පෙර සිට මට සක්මණින් පසු පර්යංකය ප්‍රීතිය හා ප්‍රමෝදය ගෙන දෙන්නක් විය. පර්යංකේ වාඩි වී මා ඉන්නා ඉරියව්ව හා ආශ්වාසය ප්‍රශ්වාසය දෙස බලන විට වැඩි වේලාවක් නොකොස් මගේ කය තුල ඊතා සැපදායක ලෙස සමාධියක් ඇතිවේ. මගේ මස් පිඬු ඇට නහර පුරා සැපදායක සුළං ප්‍රවාහයකින් පවන් සලන්නාක් වැන්න. සමස්ත කයම එකම සැප ගුලියක් වී මගේ අවධානය ඊතා තුනී වී ගිය ආශ්වාසය හා ප්‍රශ්වාසය මතම රැඳී තිබුණි. අතේ පයේ කිසිම වේදනාවක් නොතිබුණි. ඕනෑ තරම් එම ඉරියව්වේ රැඳී සිටීම මට ප්‍රීතිය ගෙන දෙන්නක් විය. නමුත් නැවත දින 3ක පමණ සිට මේ తත්වය වෙනස් වී ඇත. මම නැවත පරණ පුරුදු හිස් තැනට වැටී ඇති බව මට සිතේ. පැයක පමණ සක්මන තුල දෙපාවල යටිපතුලේ ස්පර්ශය කෙරෙහි අවධානය යොමු කරමි. සමහර විට මගේ සිත යටිපතුලේ අවධානයෙන් මිදී අතීත හෝ අනාගත සිතුවිති වලට පැන ගොස්ය. එය තේරුණ විගසම වැලිවල ඇති තෙත බව, රළු බව, හෝ සිනිදු බව මගේ යටි පතුල් වලට දැනේ. හිස් අවකාශය තුල වායුව කපාගෙන පොළවට සමාන්තරව පාය ඉදිරියට ගෙන යමින් වැලි මත තබමින් මෙනෙහි කිරීමකින් තොරව සක්මන කරමි. සක්මන ඉබේ සිදුවන්නාක් මෙන් මට දැනේ. මෙසේ පැයක පමණ සක්මණින් පසු මා පර්යංකයට යන්නේ පෙර ලැබූ වින්දනාත්මක සමාධිය මතකයේ රඳවාගෙනය. පර්යංකයේ වාඩි වී පසු වාඩි වී ඇති ඉරියව්ව හා ආශ්වාසය ප්‍රශ්වාසය දෙස බලමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය ලෙසත් සමාවෙන්න ආශ්වාසය ආශ්වාසය ලෙසත් ප්‍රශ්වාසය ප්‍රශ්වාසය ලෙසත් හඳුනා ගනිමින් එහිම රැඳී සිටිමි. එසේ ටික වේලාවක් සිටින විට මා නොදැනුවත්වම මගෙන් හුස්ම පිළිබඳ මතකය ගිලිහි ගොස් සිටිවිලි හෝ කය පිළිබඳ දැනීමක් නැති තැනකට මා ගොස් ඇත. මට නිින්ද ගොස් නැත. වටපිට පරිසරයේ ශබ්ද මට ඇසේ. ආශ්වාසය හා ප්‍රශ්වාසය මතක් වී මෙනෙහි කරන්නට සිටුවත් මෙනෙහි නොවේ. වරින් වර මෙම නිදි නැති නිින්දෙන් අවදි වී නැවතත් හුස්ම දෙස බලමි. මෙසේ වරින් වර නිදි නැති නිින්දකට මා වැටී ඇත. පායේ වේදනාද වරින් වර දැනේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ මගේ භාවනාවේ අඩුපාඩු පෙන්වා මට අවශ්‍ය කමඨහන් උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේට සුඛදායක ප්‍රතිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුව පතන අතර නිරෝගී දීර්ඝායුෂද පතමි. මේකේ කියන එක වෙලාවකට ඇති වෙන தත්ත්වය ඊටාත්ම ඒකාකාරී කියන අනික් ගන්න එක සැප ගුලියක් වෙනවා. ආයතරයක් ඒකාකාරී. ඔය එකම දෙයට අපි දාන නම වෙනස් වෙනවා. මේක විශාල ජයග්‍රහණයක්. භාවනා ලොකු ප්‍රතිඵලයක්. නැගලන්ට මල හොන්තුව මේක කොයි වෙලාවෙත් මුස්පේන්තුව මේ ඉවරයක් නෑ කියලා හිතෙනවා. එකම දෙයට තමයි ඔය තියෙන්නේ. ඉතින් අර මල හොන්තුව කියපු වෙලාවේ අහගෙන ඉන්න විනය කරුමේ. හොඳයි කියපු වෙලාවේ කන පිරෙන්න කතාව ස්වාමීන් වහන්සේ රෑ 11ට මේක උනේ මට කතා කරන්න හිතනවා ස්වාමීන් වහන්සේ මම හිතුව පව් කියලා නිකන් හිට දැන්න රෑ එකයි ඒත් නම් දැන් නම් බෑ කතා කරන්න ඕනේ සාස ඒ තරම්ම තැපයි එකම දේ අපේ හිතේ තියෙන චපලකම අපේ හිතේ තියෙන ෂටගතිය මායාවී ගතිය දෙකම හෙලි කරන්න නැතුව අහගෙන ඉන්න අපිට බෑ මේ මහා ස්වාමීන් වහන්සේ මොනවද කියයි කියලා හිතනවා ස්වාමීන් වහන්සේ මේක සනීප කළ දෙයි කියලා හිතනවා මම පිටිය වදිනවා වන්ද පොඩ්ඩක් අපරාරු ගහලා දෙනවද කියලා කරබනේ හිටපල්ලව තව දවසක් බලන තව දවසක් ගියම ආයෙත් අපගුලියක් එනවා ටික දවසක් ගියම ඕකටම කම්මැලි කියනවා එකම හිත කවදාකවත් කවුරුත් හිතන්නේ මේ මගේ හිත මේ එක එක දේවල් වලට පෙරලෙනවා කියලා පෙරලිච්චාම ඉතින් පිටිපස්සේ ගිහිල්ලා බැගෑ වෙලා අඬා වැටලා අයියෝ බලන්න අයියෝ මට වෙච්ච දෙය කියලා දඟලන හැටි ඉතින් අපි අර පිළිකාර වලට ගියේ අද ඉතින් ඒක කියනවා වෙලාවකට 100ට 100ක්ම කනගාටු වෙනවලු මැරුණා හොඳයි මේ පිළිකාව කියලා. ඊට පස්සේ එන සතුට පිළිකාන් නොතිබුණා නම් කාට හරි මේ වෙලාවේ කඹරනවනේ. දැන් කවුරුත් නැහනේ මට විතරයි වැඩි. දැන් මම 100 100ක් ඔක වයින් කරලා මම මම භාවනා කරනවා. ඒ පිළිකාම අනිත් පැත්තරව. ඉතින් නර්ස්ලා මූණේ මූණ බලා ගන්න. දොස්තරලා මූණේ මූණ බලා ගන්නවා. සනිපිච්ච ගෑනු කියනවා. හරි ජොලි ස්වාමීන් වහන්සේ දැන් ඔය කිසිම බන්ධනයක් මොකුත් නැහැ. බන්ධ වෙන්නේ දැන් නෑ. හෙට මැරෙයිද දන්නේ. යන්න කට්ටිය යන්න ලෑස්ති. අනික් කට්ටිය කියනවා අල්ලපු ගිත කට්ටියටත් ඉඟට ඇඟට අමාරුයි, දොස්තරලත් ඇඟට අමාරුයි පිළිකා. ඕනම දෙයක් ටෙම්පරාදුවේ දාලා ගන්න පුළුවන් මේ දැන් විකුණන සයිස් එකට අර පරණ මේ එලෝල වලින් හදලා විකුණන්නේ කට්ලට්ස් ආදී, පොත්තු රොටි ආදී ඔක්කොම දවසේ ඔක්කොම එකතු කරලා කට කටස් කට කටස් ගාලා ටෙම්පරාදු කරලා දීපුවාම කාපු අපේ කයි බඩට දෙනවා. එකමයි ඔය එකම දෙයට අපි හොඳ හිතින් බැලුවොත් හරිම සතුට වෙනවා. නරක හිතින් බැලුවොත් තීයෙන් අඬහව ගන්නවා. අරයට කියනවා මෙයාට කියනවා හිත බැගෑ වුණාම මේ හිතේ චපලකම පේන්නේ අපිට පේන්නේ පරිසරයේ චපලයි කියලා. ඒක නිසා කියනවා පරිසරය කියන්නේ හිතමයි හිත කියන්නේ පරිසරයමයි. ඒ නිසා හිත නරක වෙච්චලා කතා කරන්න එපා. බුදුන්සේ සඳහන් කළ තියෙනවා මනෝපොබ්බංග බඳම මනෝසෙට්ටමන බය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛමං වේති ඡායාව අනපායන. හිත දුෂ්ට වෙච්ච වෙලාවේ කතා කරන්න එපා. වචන ක්‍රියා නිසා අපායට යන. තතුණං සුකමං වේදී හිත සතුටු වෙච්ච වෙලාවේදී Tamange හේවණල්ලේ ඉන්න ආසේ තමයි පිටිපස්සෙන ඒ වෙලාව විතරක් කතා කරපන්. ඒත් නැති වුණාට කමන්නේ සතුටු වුණත් කතාව ඕනේ ඕක කරගෙන යන්න බාධාවක් නැත්තම් ඔච්චර තමයි පාඩ. අපි මේ එක එක දේවල් වලට දෙන අගයන් ආඩම්බරයෙන් වෙනස් වෙන හැටි චපලකමේ සීමාවක් නැහැ. අපි හිතන මේ පිස්සන්ට විතරයි ඒක වෙන්නේ කියලා. නෑ පිස්සියන්ටත් ඒක වෙනවා. පිස්සු පිස්සු නැති කට්ටියටත් ඔච්චරම තමයි. ඉතින් ලොකු සාන්තින්න කාලේ කියනවා මේ සද්ධාව තියනවා කිව්වට ඕක ගිහි සද්ධාව ගණන් ගන්න බෑ ඒ තරමටම පෙරලෙනවා. තඹේකට ගණන් ගන්න බෑ රාජ්‍ය දෙන්නම් කිව්වත් ඕ මරනවා කිව්වා. බොරු. ඇත්තටම බොරු නෙවෙයි. කීන දේ දරන්න බෑ ඒ ඇත්තන්. මේ කියලා මේ බලනකොට වෙනස් වෙනවා. ඉතින් අපේ හිතත් එච්චරයි. අපි හිතන නෑ මේ හිත එක විදියයි මේ පරිසරය වෙනස් වෙච්ච නිසා සැප දුක ආවයි කියලා නෑ. 100%ක්ම මනසාචේ පදුට්ඨේන මනසාචේ පසන්නේන භාසතිවා කරෝතිවා තතෝ මං සුඛමං වේති තතෝ නං දුක්ඛමං වේති. නරක වෙච්ච හිතෙන් මුකුත් හිතන්න එපා කතා කරන්න එපා කියන්න එපා. හිත සුඛ tattete පැතුනන පස්සේ කතා කරන්න. අපි කරන්නේ හිත නරක වෙච්චාම විතරයි කතා කරන්නේ. ඉතින් අද මේ ලෝකෙම මුළු ලෝකෙම තියෙන තොරතුරු තාක්ෂණේ සම්පූර්ණ දූෂිතයි. හිත නරක වෙච්ච මිනිස්සු රජ කරන ලෝකයක් අද තියෙන්නේ. සන්තෝෂ වෙච්ච මිනිස්සු කරබන් නිකන්. කැලේට වෙලා නිකන්. පිස්සු පියාට උද්දී ඉඳලා හැන්ද වෙන ප්‍රකාශනයකුත් කරනවා, වාද කරනවා, අභියෝග කරනවා නානා ක්‍රම වලට. ඒ නිසා පිටන්න පිටන්න ලෝකේ බාර දීලා පැත්තකට වෙච්චාම ඒ නිසා එකමයි මේ වෙලා තියෙන්නේ කියන පැත්තෙන් බලන්න. එතකොට තමන්ට තේරෙයි මේ කවුරුත් නැහැ මේක විසඳන්න මමයි මේක තේරුම් ගන්න ඕනේ. සැලෙන්න එපා. අස්වලෝක ධර්මයේ සැලෙන්න එපා. ඒක ලොකු පෞරුෂත්වයක්. ඒක ලොකු භාවනා විදියුණුවක්. තුන්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. පින්වත් නායක ස්වාමින් වහන්සේ සක්මන ආරම්භ කිරීමේදී සක්මන් තීරුවේ මම දැන් මෙතන යන්න මෙනෙහි කොට සක්මන ආරම්භ කරනවා. වම දකුණ යන ආකාරයෙන් මෙනෙහි කරමින් ගමන් කරන අතර පාදවල චලනය කකුල ඔසවන යවන තබන ආකාරයද පා පොළවට තදවන ආකාරය පිළිබඳව සක්මනෙහි කෙලවර හැරෙන ආකාරයද සතිමත්ව සිදුවේ. ටික වේලාවක් කරගෙන යන විට පොළවේ සීතල රස්ණය වැලිවල සිනිදු ගොරෝසු ගතියද පාද පොළව හා ගැටෙන විට විලිඹු තදවන ආකාරයද අත්විඳිමි. පැය භාගයක් පමණ කරන විට තද නිදිමත ගතියක් දැනේ. හරියට බීමත් කෙනෙකු මත්වන ගතියකට පත්වී සිටින ආකාරයට තද මත් ගතියක් දැනේ. දෑස් පවා පියවෙන මට්ටමක් ඇතිවේ. පා ඔසවා තැබීමට බැරි තද අප්‍රාණික බවක් දැනේ. නමුත් ඒ නිදිමත තිබුණද සක්මන් කරන බව මතකයේ ඇත. මෙවන් අවස්ථාවල සක්මන නතර කොට හිඳගෙන පර්යංක භාවනාවේ ආනාපාන සතියට සිත යොමු කළ විට වේගයෙන් සිත ඒකාග්‍ර භාවයට පැමිණ සිත උඩු අතට වේගයෙන් ගමන් කොට තලයක මෙන් නවති. සමහර විට හුස්මවල ස්වභාවය ඊතා සියුම් වන අතර අත්පා හා මුළු ශරීරයේම ඇටකටු රත් වී දරාගත නොහැකි තද වේදනාවක් ඇතිවේ. මෙහිදී හුස්මවල හිත නොරැඳෙන අතර වේදනාව පිළිබඳ මා සතිමත් වෙමි. එසේ සතිමත් වන විට වේදනාවද ටිකෙන් ටික අඩු වී සිත බොහෝ ශාන්ත භාවයකට පත්වේ. ගරුතර නායක හිමියනි. මෙහිදී මා කයේ ඇතිවන වේදනාවන් පිළිබඳ සතිමත් වීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන්න. පිං සිදු වේවා. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා. වේදනාව පැත්තෙන් බැලුවත් නැත්නම් මේ ඇවිස්සෙන පැත්තෙන් බැලුවොත් ඇවිස්සුනොත් තැම්පත් වෙනවා. තැම්පත් වුනොත් ඇවිස්සෙනවා. වේදනාවක් දුක් ආවොත් සැපකට යනවා. සැප වේදනාවක් ආවොත් දුකට යනවා. ওই දෙක දෙකකට බෙදාගෙන මේ සන්තෝෂ වෙන්න හැදුවට ඒ දෙන්න ගලවන්න පුළුවන් දෙන්නේක් නෙවෙයි. ඇවිස්සුනොත් තැම්පත් වෙනවා, තැම්පත් ඇවිස්සෙනවා. ඒක බුදුරජාණන්සේ පටිච්ච සමුප්පන්නයි කියන වචනෙන් පෙන්ලා දීලා තියෙනවා. මේක මේකට හේතු වෙනවා, මේක මේකට හේතු වෙනවා. ඉතින් මේ දෙකෙන් අපි මේ එක කැලලක් විතරක් ඉල්ලනවා. temපත් වෙන පැත්ත විතරක් ඉල්ලනවා සැප වේදනා විතරක් ඉල්ලනවා ඒක හරියට මේ පරණ සතේ කාසියක් ගන්න මේ රජිනිගේ මූණ තියෙන එක විතරක් දෙන්න කියන පොල් ගහ අයින් කරලා කාසිය එක පැත්තක් විතරක් කියන දෙන්න බෑනේ කන්නකොට දෙකම තමයි හම්බෙන්නේ රජිනිගේ මූණක් තියෙනවා පොල් ගහක් තියෙනවා ඉතින් අපි හිතනවා බෑ රජිනිගේ මූණ ලස්සනයි පොල් ගහ සවුත්තුයි කියලා කාසිය ඒක දන්නෙත් නැහැ උඩ දැම්මට පස්සේ කොයි එක උඩ අතේ කියලා කියන්න බෑ ඒ දෙකම බාර ගන්න කිසිම ප්‍රශ්නකුත් නැහැ ඒක නෝන්ජල්කමක්වත් ඒක බය අදුකමක්වත් අපේ වංශයට කුලියට බාධාවක්වත් නැහැ. බුදුරජාණන්සේ ශාක්‍ය වංශයෙන් ඇවිල්ලා නෝ කියන්නේ දෙකම බාර ගනින් කියලා. අවිසිච්ච එකත් බාර ගනින් tempත් තිබෙන මේ දෙන්න එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙන හැටි. සැප වේදනාවක් දුක් දෙන හැටි ඉවර වෙනකොට ඒක නැතිවීම නිසා දුක් වේදනාවක් ආපහු ඉක වෙනකොට සැපක් එන හැටි. ඒ නිසා ওই මූණ පෙන්නන එක බලන්න යන්න එපා. පිටිපස්සේ මොකද්ද තියෙන්නේ කියලා බලන්න. ඒකට කියනවා විනිවිද දකින්නයි කියලා. කවුරු උමරි පපා කොමල පපා ආවත් ඔක ඇතුලේ තියෙන්නේ විස ගෝර නාග විස කලතා මේ පැනිද කිරි එහි දවටා මේ මහා මහා බම්බා බැව්වේ ලෝකයේ ස්ත්‍රී හොඳ නෑ එහෙම කියන එකනේ ඉවර නෑ මේ තෝල්කියා කරපලින් ඉන්නව නඩු ඉවරනකම් දුන්නොත් මේ සැප දෙයක් එහා පැත්තේ ඇඹුලක් තියෙනවා ඇඹුල දුන්නොත් සැපදයක් තියෙනවා. එකක්වත් ඉල්ලන්න එපා. හැබැයි දෙක බෙදලා කතා කරන්න යන්න එපා. කතා කරපු ගමන් මාරය දිනවා. දෙකම එකයි. කෝක දුන්නත් එකයි. ඒ නිසා ඔය හිත ඒ ජවනිකා විවරණකම් පොඩ්ඩක් ඉන්නේ. එතකොට සම්පූර්ණ වෙන එකක්. ඒ විවරණකම් ඉන්නේ ඒක සම්පූර්ණ අනිත් පැත්තේ 1 2 අන්‍යෝන්‍ය ප්‍රත්‍යය තියෙන්නේ. අපි හිතනවා නෑ නෑ මේ සැප විතරක් තියෙන දිව්‍ය ලෝකයක් ඇති දුක විතරක් තියෙන අපායක් ඇති කියලා නෑ භාවනා කරන එක න අපායට ගියත් ජොලියේ ඉන්නේ. යම දෙයියොත් කියයි මචං උඹට වැඩිය මං වටන මට වැඩිය උඹට පොඩ මෙතන හිටපන් මම මේ යම රජුරුකම් බාර ගනින් කිය. උගියාම අහනවා නම් රජුරෝ. දැන් තමසේ මේ මොකද ආවේ මේ කියලා. විචතර <laughs> භාවනා කරලා ඉස්සනවනේ කියලා තමසේ මොකද මේ අපායට ආවේ කියලා. දැක්කේ 14 මහ භූතයෝ දූතයෝ හරි මේ කියලා කියනකොට ඒක වෙලා හරි කිව්වොත් නෑ මම ටිකක් දැකලා තියෙනවා. ආයෙම නම් මම පොඩ්ඩයි ඉන්න අපෝ chance එකක් දෙන්නම් කියලා බලන්න. හැබැයි ආයෙ එන්න එපා කියලා කෙලින්ම යම රජුලන් කතා කරලා කියන්න ඕනේ. මේ දෙකේ කොයි එකක් මට එකයි. වඩා දිවි ලෝකේ දුන්නත් මෙහි එකත් එකයි. තමසේ ඕන දෙයක් දෙනවා. මට ගාණක් නැතිද රම රජු පරාදයි. මොන තීන්දුව දුන්නත් පරාදයි. මේ අපය දැන් ඉන්නේ තමයි වගේ නේ අපි. දැන් මේ ගත ගන්න එකත් අපය. ඔක සතුටෙන් හිතපළවෝ. දැන් ඇහලි ඇහලි පොළ මද්දුම් බණ්ඩට ලොකු බණ්ඩ දෙන්නම් මරණ තීන්දු කරා. ඉතින් ලොකු බණ්ඩ ගන්නකොට අඬාගෙන කියලා අන්නේ අම්මේ කියනකොට අම්මට කොහොම හිතෙන්නේ නැද්ද? මද්දුම් බණ්ඩ කිව්වා පිස්සු තායියා මේ අපි ඇවිල්ලා ඇහලි පොළ પરම්පරාව. අපච්චිට සවුත් එහෙම පොඩ්ඩයි හිටපන්. මම මැරෙන හැටි පෙන්නන්න. කියලා ගහලට කතා කරලා උඹ පස්සේ නා කපනවා පා ඒකතරෙන් කප්පන්. හරිද? මම පන්තිල් පදපා කියන විරචය ඒකතරෙන් කප්පන්. ඒක බිල්ල තියෙනවා. ඌ ජාතික වීරයෙක් වෙනවා ඊට පස්සේ කැනඩියෙක් වගේ ඇදගෙන මද්ද ලොකු බණ්ඩත් කපනවා. ඌට ජාතික වීරත්වයක් නැහැ. ලොකු බණ්ඩට ජාතික වීරයෙක් කියන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔකට මුණ දුන්නා මොකද්ද ඇති කොහොමවත් කපනවා. පතෝල කපනවා වටකොළු කපනවා. ඒ නිසා ඔකට hina වෙවි ඵලයල්ලා. ඒකට බුදුරජාණන් කියන්නේ සුගත කියලා සුන්දර ගමනක් යන්නේ. දුෂ්කර ක්‍රියා කරා රජගේ අතහැරිය ඔක්කොම කිරුවා. හැබැයි කිසිම දවසක මොනම වෙලාවකවත් චරුචුරු නැහැ. කිසිම නැහැ. ඒ අදිෂ්ඨාන ශක්තිය හැටි. ඉතින් මොකටද අපි මේ පොඩි දේවල් වලට සැලෙන්නේ? ඒකේ සතුට මේකයි දුක ආවොත් අනිවාර්ය බිරෙන්නේ සැපෙන්. සැප આવොත් අනිවාර්ය බිරෙන්නේ දුකෙන්. කලබලයක් වුණොත් ඉවරෙන්නේ තැම්පත් වීමයි. තැම්පත් වුණොත් අනිවාර්යයෙන්ම කලබල වෙනවා. ජෝගේ එක පළුවක් ඉල්ලන්න එපා නිකන් බබා වෙන්න එපා. දෙකම වාරගත්තා නම් ඔය ඒකට මොන පද දැම්මත් අපිට ගණන් ගන්න දැන් අමාරු බව හැබෑව කාටවත් කියලා කායිමත් අනුකම්පාවත් හිතක් ලැබෙයි කියලා හිතන්න එපා. ඒ වෙනුවට ඇතුලේ තියෙන ධෛර්ය පෞරුෂත්වය, ඊර්ෂිමේ ශක්තිය, නොසලෙන ශක්තිය ගත්තාම නිකන් අලියක්කට නිකන් ඉන්දියාප්පයක් තිබ්බා වගේ. මහා ලොකු බරක් නැහැ. කිතුල් කනල්ලියට මොකද ඉන්දියාප්පයක්. කාපියව අපි යනවා දැන් නම් එහා ඊගා ප්‍රශ්නෙට. හතරවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ කමටහනට අනුව ලැබුණු අනුශාසනාව පරිදි මා පර්යංකයේදී සතිමත් වන ආකාරය හොඳින් නිරීක්ෂණය කළෙමි. උදේ දාණයෙන් පසුව පර්යංකයේදී මා සිටින ඉරියව්ව දෙස බොහෝ වේලාවක් බලා සිටින විට මට නිින්ද ගිය බව දනිමි. ඒ අවස්ථාවේදී හිස ඉදිරියට කඩා වැටෙන ආකාරයත් ඉන්පසු යම් කෙනෙක් මගේ ශරීරයේ වැදීගෙන යන ආකාරයත් දකිමින් මා නිින්දෙන් අවදි විය. මට ලැබුණු අවවාද අනුව ඒ මොහොතේදී දැනෙන දෙන දැනෙන දෙය දිහා බැලීමට උනන්දු විය. ඒ අනුව ඒ මොහොතේදී කිසිවක් ප්‍රකටව නොදැනී නොදැනීය. සිතුවිලිද නැත. හිත නිහඬය. කල යුතු දෙයක් නොමැති බවින් දීර්ඝ හුස්මක්ගෙන එය පහත හෙලීය. මේ ආකාරයට ආයාසයෙන් හුස්ම ඉහළ පහළ යන ආකාරය දිහා දිහා ටික වේලාවක් බලා සිටියෙමි. ඉන්පසු එයත් අතහැර දමා මේ මොහොත ගැන පමණක් සතිය පවත්වා ගත්ෙමි. ඒ ආකාරයට පිළියමක්සේ පිළිමයක්සේ බොහෝ වේලාවක් සිටියෙමි. හිත සංසුන්්‍ය. සිතුවිලිද නැත. බොහෝ වේලාවක් ඒ ආකාරයට හිඳ පර්යංකයෙන් අවදි විය. සුදුසු අවවාදයක් දෙනමෙන් ඊතා කාරුණිකව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේක අර තිබුණු ප්‍රශ්නේ නින්ද යනවා මොකද කරන්නේ කියන එකට අවදි වෙන්නේ මොකේද කියන බලලා කරපු ප්‍රකාශය මේකේ තියෙන. ඒකට පළවෙනි ප්‍රශ්න විසඳිලා වගේ තියෙන උත්තරේ. නමුත් අපි ඒකේ නා උසාවියට කැඳෙව්වොත් තව ටිකක් තොරතුරු ගන්න පුළුවන්. අත උසන්න කැමති දෙලියෙ වෙකන. මේ දැන් කියවපු ප්‍රකාශය ලිව්වේ මමයි කියලා නඩුව ෆයිල් කරපු එක්කනාගේ නම ඉදිරිපත් කරපු එක්කනා. මැනියල්ද? ආයෙන උච්චාරණ කන්දවන්න විදියන්නේ ඔතන ඉඳගෙනම කියමු. හරි. මම අවදි වෙලා බලනකොට මලගේ හිතේ මොකක්වත් තිබුණේ අපි හිතමු ඒ වෙලාවේදී සද්දයක් ඇහුණා මොකක් හරි එකක් වෙච්චි ඒ තරහව හිතේ තිබුණයි කියලා. එතකොට මොනවාක්වත් නොදකින සතියත් මොකක්වත් නොදකිමින් අවදි වෙන සතියත් මොකරි දකිමින් අරමුණක් ඇතුව දකින සතියත් ගත්තොත් වඩා කුසලතාවයක් තියෙන මොනවත් නොදකින සතියේද මොනවත් දකින සතියේද මොනවත් නොදකින සත්‍ය. ඒකනේ දැන් මේ වෙලා තියෙන්නේ. මුන්දෙන් ඇවිදලා තියෙන්නේ අපි ඉපරිම උත්ෘෂ්ඨ සතියකට. ඒක කියා ගන්න විදියක් නැහැ. ඒ නිසා මොකක් හරි එල්ලීගෙන තමයි අපි සතිය පිහිටවන්නේ පොඩි එකෙක් ඇවිදිනකොට දඬු වැඩක් අල්ලගෙන වගේ. පස්සේ ਉਹ දඬු වැට ඕනේ නැහැ කොන්ද පණ ගියාට පස්සේ. ඊට පස්සේ අපි මේ දඬු වැට තිබ්බොත් පොඩි කාට හරි කරදරයි. දඬුවට අයින් කරන්න. ඉතින් මේ තමයි අරමුණු අයින් කරන ක්‍රමය. අරමුණු නැතුව තියෙන සතිය තාමත් උත්කෘෂ්ඨ සතිය. කිසියම් කෙනෙක්ගේ ආධාරකයක් නැහැ. ඒ නිසා බුදුජානක සඳහන් කර තිනවා නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැත්ති. යමක් නිස්සරේ කරගෙන හිත පහළ වුණා නම් හිත සැලෙනවා. යමක් නිස්සරේ කරගෙන නැත්නම් හිත සැලෙන්නේ නැහැ. අනිසිතස්ස චලිතං චලිතී අසති න ආගති ගති මොනවාක්වත් පේන්න නැත්නම් ඒකට ගියා මේකට ගියා කියලා හිතේ යෑමක් කීමක් පේන්න නැහැ. මොකුත් නැහැ. ආගතිගතිය අසති න නැති. අර කොහොඳයි මේක හොඳයි කියන්නේ මොකක්වත්ම නැහැ. ඉතින් ඒ ඒ ওই පුංචි අවස්ථාව ගැන සම්පූර්ණ උපනිෂා සූත්‍රයේ සඳහන් කරන හිතේ මොනවාට තියෙන කංකක්කා. සතිය තමයි ඒක අරමුණු කරනවා නැගිටින්න. අත්තලට ගන්නවා. ඇරමිටියට ගන්නවා. ඒ ගන්නා තාක්කල් සතිය කොන්ද කැඩිච්ච සතිය. එimhe මොනවත් නැතුව ඉන්නකොට ඉතින් අර අසත්පුරුෂයාට ඒක මුස්පෙන්තුවක්, කම්මැලිකමක්, නීරසකමක් මොකුත් නැහැ කිය. බනහලා කෙලෙස් වල தત્ත්වේ, අරමුණ වල தત્ත්වේ සතිය දියුණුව දන්න කෙනා මේක අනු මේ අනුග්‍රහ කරනවා මේකට. අනුග්‍රහ කරන්නේ මොකේද? මොනවත් නැති එකට. අපි මෙතෙක් කල අනුග්‍රහ කරේ කාටද දරුවන්ට, දෙමාපියන්ට, දීපල වලට, වස්තු බූදලෙට ඉව තීරම අපිව සූරකන. මරණ වෙලා වෙනකොට අල්ලි බරක්. මරණ වෙලා මොනවත් නැති එකට හිත ගියාර කර්මේ නැහැ, කර්ම නිමිති නැහැ, ගති නිමිති නැහැ. මාරයට බම්බු ගාගන්න. බුදුරජාණන්සේ දේශනා කරන ශුන්‍යතු ලෝකං අවික්කස්සු මච්චු රාජාන පස්සති. මහණෙනි ශුන්‍යතාවේ ශූන්‍යතාවේ ඉන්න වෙලාවට මාරයට පේන්නේ නැතු යනවා. ලෝකේ ශූන්‍ය විදිහට බලපං. මේ මොනවා හරි මේකේ අර්ථයක් ඇති මොනවා හරි සාරයක් ඇති මේකේ මොනවා හරි ලබන්න දෙයක් ඇති කියලා හිතන හැම කෙනාම මිරිකලා බලනකොට කක්ක ගොඩක් අල්ලලා තියෙනවා. ඉතින් කට්ටිය මේකතු වෙලා මේ පරණ කාලේ මිනිස්සු අන්දට ගල් ගැහුවලු. මේ ගහනට එකේ කොන්තර ගොරක් ගහ තිබුණා පොල්ලක් අපල දීපුවාම එක අන්ද වැටුණලු. ඉතින් කට්ටිය ඉතින් කරවල වෙලා ගිහිලා අන්ද වැටලා තියෙනවා කියලා කට්ටිය කාලා බලනකොට ගොම්බෙට්ටක් කාලා තියෙන්නේ එකෙක් කිව්වලු හරි ඇඹුලයි කියලා. ඊට පස්සේ කවුරුහරි ගහපු ගොරකල මේ ගොරකල ලීයර තමයි වෙලා තියෙන්නේ කියලා හඳ බලාකුලකින් වැහිලා මේ කට්ටිය හිතුවේ හඳ වැටිලයි කියලා කාලා. කක්ක බෙට්ටක් වෙන්නේ නැති මං ගොම්බෙට්ටක් කිව්වේ හොඳයි හඳ වෙන්න ඕනද? ඇඹුලයිලු. ඒතකොට කවුරුහරි ගහපු ගොරකල ඉල්ල නිසා තමයි කො වෙලා තියෙන්නේ. කට්ටිය හිතන්නේ හඳ වැටුණා කියලා. හඳ වැටෙන්නේ නැහැ හඳ වෙන්නේ බලාකුලකින් වැහෙන එක විතරයි. ඒක නිසා මේ මොනවත්ක්වත් මේ පේන්නේ නැති අවස්ථාව මම කියන්නේ නිවන කියලා. මේ පේන දේවල් දකින දේවල් වලට කෑදර කරන මිනිස්සුන්ට දෙන විකල්පයක්. ඒ දේවල් රූප රූප වෙන්න පුළුවන්, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප වෙන්න පුළුවන්. නැත්නම් වේදනා, චිත්ත, ධම්ම දේවල් වෙන්න පුළුවන්. ওই කොයි දෙයක් හරි හිතේ එකතු වුණා නම් ඒක ඇහැට කුණක් වැටෙනවා වගේ තමයි. කැවෙනවා. මොනක්වත්ම නැතුව තියේදී දැන් මොකුත් නැහැ කියලා දැනගන්න එකවත් අතිමානුෂිකයි. චීනදී මොනවාට යාලන එක නැති මනුස්සකමනේ. ගොම්බෙට්ට හරි කමන්නේ නැහැ. මොනවාක්වත් නැහැ කියලා දැනගන්න හම්බුනොත් මේ ජීවිතේදීම අපිට පතන්න පුළුවන් නම් මරණ මොහොතේදීත් මේක වෙන්න වෙන්නේ කියලා. ඒක මම සාපයක් වගේ අපිට පේන්නේ. මොකද අපේ ආර්ථික විද්‍යාඥයෝ අපිට උගන්ලා තියෙන කුණු හරප නිසා. අපේ සමාජ විද්‍යාඥයෝ අපි යමෙක් යමක් ඇත්තෙක් ඇත්තියක් කරන්න හදනවා. අපේ ධර්මය එහෙම නැත්නම් අපිට උගන්වන මේ ආගම් වලිමුත් අපි කවුදෝ කරන්න හක්ක කරන්න හදනවා අයියා කරන්න හදනවා දානපති කරන්න හදනවා දානපතිනි කරන්න හදනවා කරන හැම එකකින්ම මේ කරත්තේ බර තිබ්බා වගේ විය ගහක් කරේ තිබ්බා වගේ මොනක්වත්ම නැති කරන්න පුළුවන් ක්‍රමේ තියෙනවායි ඒක ගරු කරන්න දන්නේ ඒක ආවත් ඒක අඳුරන්න ගරු කරන්න දැනගන්න නම් එතකොට තේරෙනවා අපි මෙතෙක් කල් ගියේ සංස්කාරහරා සංස්කන්ගෙන් රැස් කිරීම හරහා දැන් විසංඛාරගත වෙලා හිත. මොනවත් නැහැ රැස් කරන දෙයක්. ඒතර ආගති ගති නැහැ, නැති නැතියක් නැහැ. කතන්දර ගොතන්න බෑ. මේක තදංග වශයෙන් ලැබිච්ච නිවන විමුක්තියක් කියලා. ඒක ලියන්න ගත්තොත් ඒක ලෝක සාහිත්‍යයේ ඉතාමත්ම වැදගත් ලිපිය බවටපත් වෙනවා. කක්ක ගොඩවල් ගැන ලියන එකේ කිසිම කිසිම හරපද්ධතියක් නැහැ. ඒකේ එහා පැත්තක් තියෙන මොකක්වත් නැති තැනක් ඒකේ ඒකේ ඒක තමයි හරියට මේ චිත්‍රය අඳින කැන්වස් එක වගේ තියෙන්නේ. අපි මේ චිත්‍රය දිහානේ බලන්නේ. චිත්‍රය බලන්න එපා චිත්‍රය හරහා බලන කැන්වස් එක දිහාක මොකුත් නැහැ. ඒක මතු කරලා දෙන්න බුදුජාන්සේ දේශනා කරපු සූත්‍ර වලට කියන්නේ ශූන්‍යතා පරිසංයුත්ත සූත්‍ර කියලා. ඒව කවදාවත් අද කාලේ බණකට ගන්නෑ. බුදු කට්ටියට ඕනේ මොනවා හරි ලබා ගන්න බණනේ. බණ කියන හාමුදුරන්ට ඕනේ ලබා ගන්න බණ. ඒ බාට බලා ගන්නවා ඒගොල්ලෝ. ශුන්‍යතා පරිසංවිතව අයින් වෙලා යනවා. ඒ නිසා බණ කිනුට ලාභ සත්කාර සම්මාන සිලෝක ගැන කිසිම අපේක්ෂාවක් කරන්න එපයි කියලා බුදුරජාන්සේ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒක කවුද බණ අහන්නේ? එහෙම බණක් කිව්වොත් එහෙම රේඩියෝ එකේම අහයි කියලා හිතනවා. මල්ල මුස්පේන්තුව කියලා වෙලා දෙමළ සින්දුවක් දාගන්න ය වෙනුවට. ඒ නිසා අපිවත් චිත්තක්ෂණයකට හරි නින්ද ගිහිල්ලා අවදි වෙන්නේ අර වගේ හිතනකට නම් ඒක වාර්තා කරපු නිසායි මම ස්තුති කරන්නේ. හොඳයි. ඉතින් ඒක නිසා දිගටම බලාගෙන ඉන්න. මේ වගේ දෙපාන්දර නැගිනකොට අපිට ඒකට අවදි වෙන්න පුළුවන් නම් ඒ හිස්තැනට පරියන්කේදීත් අවදි වෙන්න ඕනේ. ඒකට යන යන වෙලාවේ මේක ලොකුම ජයග්‍රහණයක් ගෙවන් කිරීමක් කියලා දැනගන්න පුළුවන් නම් අපිට ඒ එවැනි චිත්තක්ෂණ කෙල කෝටි ලක්ෂ කීයක් දවසට හම් වෙනවද කියලා සතුටු වෙන්න පුළුවන්. ලැබෙන හැම දෙයක්ම කක්කාවක්. බුදුන් සිනමත් දාලා තියෙන හැම දෙයකම කිංචන කියන නම. කිංචන කියන්නේ කිසිවක්. කිංචන කියන්නේ කෙලෙස්. අකිංචන කියන්නේ නිවන. අකිංචනං අනාදානං නිබ්බාන සබ්බතෝ පවං. ඒ අකිංචන වූ අල්ලන දෙයක් නැති වූ සර ප්‍රභාසර වූ ඒක අගේ කරන්න දන්නවනේ ඒක හරියට පොඩි උන්ට තේරෙනවා. මේ අවුරුදු 5 6 ළමයින්ට පුදුම විදියට ඒක තේරෙනවා. මේ දෙමව්පියෝ අර ළමයාගේ ඔළුවට කක්ක වක් කරනවනේ උදේ ඉඳලා හැන්දෑවට ටියුෂන් මාස්ටර්ස්ලා ගෙනල්ලා අරව කරලා මේව කරලා අර කක්ක කෙරුවට පස්සේ ඉතින් පොඩි උන් අම්මට තාත්තට වෛර කරනවා. අයියා හරි අර ලස්සන තිබුණ චිත්‍රය කැත කරානේ පිරිසුදු කැන්වස් එකේ කැත කරන්නේ. ඔබ භූගෝලය ඉගෙන ගන්නවා, ඔබ ඉතිහාස ඉගෙන ගන්නවා, ජෞතික විද්‍යාව ඉගෙන ගන්න කියලා. ඔය එක බයියේ භාවනා කරලා තියෙනවා. ওই සිලබස් එහෙම ලියන එක බයියේ මම හරියට බලනවා මොන් නිකමටවත් අහලවත් තියනවද කියලා බුදුන් ලෝකයක විතරයි ඉන්නවා කියලා. මුන් අහලවත් තියනවද කියලා නිවනක් කියන එක පලාතක නැහෙනේ. පලාතක නැණ ඉතිහාසඥයගෙන් අහන්න බලන්න කිසිම කෙනෙක් මේ බුදුන් ඉපදිච්ච බව දන්නවද කියලා අනුමත කිරීම අනුගමනය කිරීම පැත්තක තියෙන. භූගෝල පිළිබඳ ශිෂ්ටඥය ගත්තොත් මං කියන්නේ භූගෝලයට ගූබෝලේ කියලා. පොඩි කාලේ ඉඳලම කියන්නේ ඒවයි. කක්කා කක්කා ඔය ලියන ඔය විසරද එකෙක් එක බයියෙක් ඉස්සරහට ගෙනත් දෙන්න බලන්න අහන්නත් ඕ යකෝ දැකලවත් තියෙනද අහලවත් තියෙනද මේ වගේ සියල්ල දක්නා වූ දන්නා වූ තුත්මෙන්ට ලෝකේ පහළ වෙලා ඉන්නවා තොපි මේ පොඩි උන්ට කියන්න තොපිට මොන මොන අයිතිවාසිකමක්ද තියෙන්නේ තොපිට මොන අයිතියක්ද තියෙන්නේ පොඩි උන් හිත නාස්ති කරන්න කියලා හැබැයි ප්‍රශ්නයක් නැහැ මොකද අපිත් එහෙම නාස්ති කරගත්තා ඒත් හැබැයි බුදුන් දැක්කට පස්සේ අර ඔක්කොම පැත්තකට දැම්මා පමා නැහැ කිසිම විද්‍යාඥයෙකුට භූගෝලඥයෙකුට මොකාටවත් මේක වණ කරන්න බෑ ස්ථිරව. බුදුන් සීටදී අඩියෙන් දෙයක් කියලා තියෙන කිසිත් නැති தත්ත්වය හොඳම දේ. ඒක අගේ කරමු. කලාතුරකින් තමයි මෑණිකෙකුට ඔක හම්බෙන්නේ මොකද මෑණිවරු කරන්නේ මේක තුකරන එක තමයි. සමහරලාට මේ වගේ වැරදිච්ච කට්ටිය ඉන්න පොඩි කාලේ නම් පිසු දෙන්නේ නැති. ඒ වගේ එතකොට ඉතින් ඒ වගේ අහු වෙනවා උනාට ලිව් එක වටිනවා. මම ඇත්තටම හොඳයි. පස්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස දැනට අවුරුදු 3ක පමණ සිට ඔබ වහන්සේගෙන් ලද කමඨහන් අනුගමනය කරමින් ආනාපාන සතියත් සක්මන් භාවනාවත් සිදු කරන්නෙමි. ඊයේ දිනයේ ඉහළ මාලයේ ලනුපැදුරේ සක්මන් කිරීමේදී එක් වටයක් සක්මන් කරන විටම අනායාසයෙන් සක්මන සිදුවන බව වැටහුණි. සිත නිශ්චල වී ඇති බව තේරුණි. නාසිකාග්‍රේ වාතයේ කම්පනයක් පමණක් දැනේ. සක්මන සිදුවන්නේ ඊතා සෙමිනි. ඉබේ සිදුවේ. මෙලෙස සක්මන් කරන විට රූපයක් දැකීමෙන් අමනාපයක් පහළ විය. ඒ සමගම එතැනම අමනාපය නැති වුණි. සිත පාදයේ ස්පර්ශයට යොමු විය. යටිපතුලට ලනුපැදුරේ තද බව වැටහුණි. එවිට මට මතක් වූයේ ඔබ වහන්සේ හැන්දෑවේ සිදු කළ ධර්මදේශනාවයි. මෙලෙස සක්මන් කරන විට මනාප සිතුවිල්ලක් ඔස්සේ වැල් වටාරම් කතන්දර ගොඩනගාගෙන එන විටම ඒ බව වැටහි නැවතත් පාදයේ යටිපතුලේ ස්පර්ශයට සිත ගිය බව දැනුනි. මෙලෙස වර්තමාන මොහොතේ සතිය පුරුදු කිරීමෙන් බාහිරින් පැමිණෙන අරමුණු කෙරෙහි මනාප අමනාප පහළ වීම දැකගත හැකි බව යාන්තමින් අවබෝධ විය. මෙම අත්දැකීම සාමාන්‍ය ජීවිතයේදීද යොදා ගැනීමට අදිටන් කර ගතිමි. සිදුවන අකුසල් වළක්වා ගැනීමට ඔබ වහන්සේ දේශනා කළ ධර්ම දේශනාව මහත් පිටිවහලකි. මෙම වාර්තාවේ අඩුපාඩු ඇතනම් නිවැරදි කර දෙන ලෙස මහත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිරෝගී සුවහා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. ඒකේ මාළික පුත්‍ර සූත්‍රයේ තියෙන එක ගාතාවක අර්ථකථනය වගේ නසෝ රජ්‍යසු රූපේසු රූපං දිස්වා පතිස්සතෝ රූපේ අබිරමණය කරන්නේ රූපේ එනකොටම මයි සතිය නෑ දැන් වෙතතනට ගිහිලා කියලා දැනගන්න. ඒකේ ලියලා තියෙනවා පස්සතෝ ചാපි රූපං සේවතෝ ചാපි වේදනං කීයති නොපජීයති කියලා රූපේ දැක්කත් මනාප වේදනාවක් ආවත් එතනදීම දැක්ක නිසා කෙලස් එකතු වීමක් වෙන්නේ මෙන්න මගේ හිත වැඩ කරන හැටි කියලා ලේ පිට දකින්න. රූපයක් දැකලා මනාපයත් පහළ වෙලා දෙකම දැකලා. ඒතොර කීයතිනෝ පචියති අය රැස්වීමක් එන්නේ මම මෙතෙක්කල් මේ මනාපමනාප දැක්කේ නෑනේ දකින්නකොට අහුවෙලා කතන්දර ගොතලා ඉවරනේ. දැන් නෑ මේ රූපය මනාපයි රූපෙත් දැක්ක මනාපෙත් ඇතුණ හැබැයි ඒකේ තනදිම උණු උණුවේ දැකපු නිසා තවදුරටත් එකතු වෙන්නේ නෑ. ඉතින් ඒක කියනවා අනේක ಜಾති සංසාරං සන්දා විසං අනිබිසං ගහකාරංග වේ සන්තෝ දුක්ඛා ಜಾති පුනක් පුනක් මම මෙතෙක් කල මේ ගේ හදන වඩුව අල්ලගෙන අනේක ಜಾති සංසාරය විද්දා මේක අහුනේ නැහැ ගේ හදන වඩුව අහුනේ නැහැ ගහකාරං දිට්ඨෝසි දැක්කා කොහෙද මනාපය ඇති වෙන තැන තෘෂ්ණාව ඇති වෙන තැන ඒක කොහෙවත් නැහැ මෛත්‍රී බුද්ධ සාධනේ ගෞතම බුද්ධ සාධනේ මේ දැන් තියෙන්නේ ගහකඳන් දිත්තෝසි පුණ ගියන්න ගත්තොත් ඔගේ අම්මට ගෙවල් හදපෙ මීට පස්සේ මට ගෙවල් හදන්න ඉන්න එපා. එච්චරයි. කෙලින්ම කිව්වා වගේ තමයි රූපෙත් දකිනවා වේදනාවක් දකිනවා. සබ්බාතේ පාසුකා බග්ගා ගහකූටම් විසංකිතා. විසංඛාරගතං චිත්තම් මම මේකේ ආයෙ කතන්දර ගොතන්නේ ආයෙ ඊට පස්සේ මේකේ වැල්වට අරන්නේ විසංඛාරගතං චිත්තං තණ්හාණං කය මජ්ජකා අර තියෙන රූපෙත් බොඳ වෙනවා ඇති වෙච්චි මනාප හැඟීමත් බොල් බව, කෝම්බයක් බව, පුස්සක් බව, මනස විසින් ගොඩනගන විකාරයක් බව තේරෙනකොට මිනිස්සු පිළිබඳ පුදුම අනුකම්පාවක් ඇති වෙනවා මේගොල්ලෝ අනුන්ට සැප දෙන්න කතා කරනවා අරයට සැප දුන්නා කියනවා අරකේ සැප තියනවා මේකේ සැප තියනවා කියනවා මේ පරට්ට හැත්තනේ රට කරන්නේ මේ පරට්ට හැත්තනේ සමාජයක් මෙහෙවන්න හදන්නේ මේ මේ පරට්ටෙන්ගේ මේ වැඩ නිසා කොහෙද බුදු ආමතුරන්නේ තැනක් මම නැවතත් කියන මොන පරට්ටේ රජ කරත් හරියට බුදුබණ තේරුම් ගත්තා නම් ඕන වෙලාවක තේරුම් ගන්න පුළුවන් මෙන්න මන අපේ මෙන්න රූපේ. ඒක දකින්න මෙයත් අදිෂ්ඨාන කරලා තිනවා අනික් වෙලාවේදී. මොකක්වත් නෙමෙයි අනේක જાති සංසාර මන අපේ පහළ වෙන තැන දගෙන ගන්න. කොත්තන මන අපේ පහළුණත් එතන කක්කා එතන අසුචි එතන අපාය එතන සංසාර. මනාපේ පහළ වෙනකොටම වතුරට බහලා නෙළුමක් අතින් ඉර කඩා ඉරන්නාසේ ආත්ම ස්නේහය අයින් කළා දාන කියන. ওই මනාපේ පිටිපස්සේ යන පිස්සුනේ තියෙන මේ සැප හොයන ගමනේ. ඒක මේ විද්‍යාවයි තාක්ෂණයයි යටිතල පහසුකම් ලබාගෙන මටත් දීලා දරුවන්ටත් දීලා ගමටත් දීලා රටටත් දීලා ජාතියට දෙන්න පිස්සු මුන්ට. ඒකට මොකද්ද මේ දේශනාවේ කියවෙන්නේ? එහෙම මේ මේ දෙන්න පුළුවන් ගන්න පුළුවන් ගන්න දිනුවක් නෑ. තමන්ගේ හිතේ පහළ වෙනකොටම කල් නොයව රූපයක් දැක්කේ මන අපේ පහළුනේ කියලා දැක්කනම් ඒක නිවන විවරණ වෙන හැටි. නිබ්බින්දති විරජ්‍යති විරජ්‍යම් විමුක්තති විමුක්තං විමුක්තമിതി ඥානං හෝතේ කියලා ඒක දකින්නකොටම හිතනවා මෙතෙක් කල හිතෙන් කොච්චර ආලවට්ටම වාගෙන තියලා තින් කියන එකේ නිර්වින්දනයක් ආය රස විඳින්නේ නැහැ නිර්වින්දනයක් ආන නිබ්බිද්දම් විරජ්‍යති අර කෙහෙම වතුරට අහුවෙච්ච දියසායමක් වගේ හොදපාලි වෙනවා. විරජ්‍යම් විමුක්ත ඊට පස්සේ ආයවන්ත දැක්කයි කියලා කනගාටු වෙන්නෙත් නෑ සතුටු වෙන්නෙත් නෑ ඒක එතනම ඉවරයි. ඊට පස්සේ දැනගන්න කවදාකවත් නැතුව මං කී හතන වඩුව දැක්කා. ඊටසේ ආයෙසරයක් බල බලන්න ආසයි මේක ඔලුව උසන හැටි. ඔය විලිලජ්ජ නෑ. ආයෙත් ඔලුව උසන දීවම කන රත් වෙන්න දෙයක් ඔලුව උස්සනකොට ගහන්න ඕන. ඒක හරි ෂෝක් සෙල්ලම. බලංකාරයේ සුමානක වැඩ පොලුකාරයට වරුවයිනේ. ඌ පොළු බලං ගොඩාක් හදාගෙනව ගත්ත පොල්ලක් නෙලපුවාම සුමානියක් එකතු කරම අකුසල් තේරම කළා දාන. ඒ නිසා හද වෙත ඕන තරම් ආචාර්ය කවල් හදපේ ගත්තාම පොල්ලක් නෙලන එකයි තියෙන්නේ. ඉතින් ආ බලාින කටටත් වදිනවා එතකොට. මොකද ඒගොල්ලත් මේ එකතු කරන කට්ටියනේ ඒගොල්ලත් මේ ආස්වාද කරන කට්ටිය මේ වගේ ලියුමක් දෙයක් පත්තරේ දාන්න පුළුවන් කතුරුවා කියන ගන්න හොඳයි. හයවෙනි ප්‍රශ්නය අතිගරු ස්වාමින් වහන්සේ දැඩි අදද අදිටනකින් යුතුව භාවනාව කරගෙන යාමේදී සිත තැන්පත් වෙනවා. නැවත සිතුවිලි ගලා ආවත් ඒ බව දැනගෙන ඒවා ඉවත් කර සතිය ඉදිරියෙන් තබාගෙන සිටින විට සිතේ තැන්පත් ගතිය ඇති වෙනවා. සතුටක් හා සැනසෙල්ලක් ඇතිවන මේ මොහොතේ නොදැනීම තොල් වලින් කෙළ බිඳු කීපයක් වැగిරෙනවා. ඇතැම් විට හිසේ බරගතියක් හා වේදනාවක් දැනෙනවා. ඇස්වලට පිනි බිඳු වැටෙනවා දැනෙනවා. මෙවැනි වෙනස්වීම් ඇතිවීමට හේතු වන්නේ කුමක් නිසාද? පාදාභි වන්දනයෙන් යුතුව කරුණු පහදා දෙනමෙන් මෙත් සිතින් යුතුව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වෙනස් වීම තමයි ලෝක ස්වභාවයක හේතුවක් නිසා වෙන්නේ. නිතර වෙනස් වෙනවා. මේ වෙනස් වීම මගේ කරගත්තොත් දුකක් වෙනවා. මේ වෙනස් වීම හතර ආකාරයකට සිද්ධ වෙනවා. පට වියාපෝ තේජෝ වායෝ කියලා මේ ආපෝ ගුණය කියලා කියන්නේ මේක වැగిරෙන ගතිය. සමහරෙකුට තේජෝ ගතියෙන් වැටෙනවා, හැම පුපුරු ගහනවා, රත් වාතේනවා, নানা ආකාර දේවල්. තව සමහරෙකුට වාත ගුණ නගලනවා, නලියනවා. ඉතින් මේ දේවල් මේ වෙනස් වීම එක එකනට පේන හැටි. ඉතින් ඇයි මේක වෙන්නේ කියලා ඇහුවොත් එහෙම මේ වතුරේ තෙත ගතිය මොකද තියෙන්නේ කියලා ඇහුවා වගේ නඩුවක් දැම්මා වගේ වතුරට විරුද්ධව. උසාවියේ නඩුවක් දානවා මේ වතුර ටිකක් කිල්ලුවා තෙත ගතිය නැතුව වතුරේ දුන්න තෙත ගතිය තියෙනවා. දැන් හලිකලි. එතන සීතල ගින්දර ටිකක් ඉල්ලනවා. ඇයි මේ ගින්දරේ කොහොමද රස්නිය තියෙන්නේ කියලා. අම්මනේ මිනිස්සුනේ අමනයි. එහි තියෙනවා මේ විතපුරේ අමනක් කට්ටුව කියලා ගම. ගමේ නම අමනක් කට්ටුව. මේ කට්ටිය ඔක්කොම ඇවිල්ලා තියෙන අමනක් කට්ටුවේ වගේ. වෙනදී ඇයි කියලා අහනවා. වෙනදී උනාට පස්සේ මුස්ලිම් එකෙක් ඉන්නවා නිසා උතරා වෙයිද නැහැ. වගේනට වාහනේ ඇක්සිඩන්ට් වෙනකොටම මේ මනුස්සයා කියනවා අල්ලාහ් කිව්වා. ඊට පස්සේ කිව්වා අල්ලන්න දෙයක් නැහැ ඇක්සිඩන්ට් වෙලා ඉවරයි කිව්වා. අයි මොනද යෝ කියන්නේ දැන් ඇක්සිඩන්ට් වුණාට පස්සේ ඉතින් අල්ලාහ් මොනවා කියලාද දන්නේ නැහැ. දැන් මේ වෙලා තියෙන ඉතින් ඇයි කියලා අහනවා කාගෙන්ද අහන්නේ මේ? සර්බලදාරි දෙයියන්ගෙන් අහන්නද? මේක බාර ගන්න බැරි මොකද ප්‍රශ්නේ? කටි කෙලවක් කියලා තියෙන ওই විතරට විතරද? උච්චර දෝ වෙනවා. මේක තමයි මේ ආපෝ ධාතු මත වෙන වෙලාවේ ධාතු හතරෙන්ම කරන්නේ වෙනස් වීමමයි. ලොකු සාංශ කියනවා මෙච්චර මේ ධාතුන් මේ ಗುಣ වෙනස් බව පෙන්නද්දිත් මේ මිනිස්සු මේ ධාතුන්ට ප්‍රේම කරන හැටි. අයි මේ පිළිබඳ ප්‍රශ්න ගන්න ප්‍රශ්න ගන්න දෙයක් නෑ. ඒගොල්ලන්ගේ හැටි එච්චරම තමයි සනාතන වෙනස් වීමක් තියෙනවා. සනාතන සන්තතියක් තියෙනවා. ඉතින් මේ මට මගේ පෞරුෂත්වයට හොඳ නැහැ කියලා වැක්කෙන එක. මගේ පෞරුෂත්වයට හොඳ ඔළුව වැක්කෙන එක. මගේ පෞරුෂත්වයට හොඳ නැහැ මං කැමති නැති දේවල් වෙන එක. ඉතින් කොහෙන්ද දාගත්ත මේ පෞරුෂත්වයක් මිසක් ගේනකොට ගෙන අපේ එකක් නෙවෙයි මේ. ඒක ඔබ වෙන්න අරින්න. දවස් 10ක් නැත්තම් නවසීවතික මලකුණක් දිහා බලන් ඉන්න එක වෙනස් වෙන දේවල්. මේ පෙන්වනවා ඒ වීඩියෝ එක පෙන්වනවා බොඩි ෆාම් ඉස් කාලේක පාට පෙන්නකොට භූතය යක්ෂ ප්‍රේත ඔක්කොම ඇවිල්ලා මලකුණ ගියවිලා යනවා. දැන් මේ මට නෙමෙයි වෙලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. නෑ අපි පෙට්ටි එක දාලා බලලලා ඔක නොවේ නොවෙන්න වැඩ බලා ගන්න නොදකින් කියලා ඒත් ඔච්චරම තමයි. දැන් මම මරුණට පස්සේ ගිහිල්ලා දාලා කුසු ඇදලා බල්ලෝ කාලා ඒට මෙව තියෙන දැක්කො චී කියලා හිතෙනවා. අර නෑනේ අප්පා. කොච්චර කිරුවත් ඔච්චර තමයි. පණ තියෙන කොටත් එච්චරයි නැති කොටත් එච්චරයි. 13 දන්නේ නැහැ. ඒක ඉන්නේ පණ ඇති අංගකද නැද්ද කියලා. අපි තමයි ඒකට දෙන්නේ. ඉතින් ඒ නිසා ඊවට නොසලී සිටීමේ වෙනද මෙලියන එක හොඳයි. හැබැයි අර ඔක්කොමත් හරි ඇයි කියලා අහන්න ගියාම එහෙම තියෙනවනේ වාක්‍යය. ඒකේ කියනවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගත කළ තියෙන ජීවිතේ පුදුමාකාර ජීවිතයක්. අන්තිමට කුරුසෙ තියලා එන ගැවුවට පස්සේ පියාණෙනි මාව පාවා දුන්නද කියලා අහනවා. ඕක නොකිය මැරුණා නම් කොච්චර ජොලිද? අන්තිම වාක්‍යය අහනවා. ඇයි පියාණෙනි මාව පාවා දුන්නද කියලා. කැතයි ගේමට. එතෙක් ගත කරලා තියෙන මුළු ජීවිතේම පුදුම සුන්දර ජීවිතයක්. අන්තිම වෙලාවේ ඉහෙඳ තිබ්බා වගේ. ඒකත් නැතුව හුස්ම ටික හක් කාලා ගියා නම් අර ලස්සන ජීවිතේ උදාරණියව පමා වෙනවා. මම ඒකයි හරිම කැන්ටි ප්‍රභා කරන්න. මැරුණේ ෆීල්ඩ් එකේ මැරුණේ ශේෂ්ත්‍රයේදී යුද බිමේදී කණි කුචු නැහැ. අපි වගේ මේ නැවල ඇහැත්ති කරන යුද්ධ කරනකොට පරදිනකොට පැනලා යන කතාවක් නැහැ. මැරුණේ බුද්ධ පිටියේදී. එහෙම නායකයෙක් මම දැකලා නැහැ. මයි ජීවිතේ මම බොහොම කරු කරනවා. නිසා මැරෙම යුද පිටියේ. පහ කැතයි අයි අම්මා අම්මගේ සාරි කොටේ එල්ලෙන්න මැරෙන වෙලාව. අම්මේ කියන්න එපා. අප්පච්චිට කැතයි ඒකට. නැහලේ පොල්ට කැතයි. පැනවන් බෙල්ල දීපන්. ඉවර කරපම් මම කරයි මොන කරයි කියන මට නම් ෂුවර් නෑ. මම මේ කියන හැටි ඔය. හත්වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම ආරණ්‍ය සේනාසනයට පැමිණි තෙවන අවස්ථාව වන අතර මේ දින කිහිපය පුරාවටම කමඨහන් වාර්තා ලියා ඔබ වහන්සේගෙන් අනුශාසනා පරිදි දිගටම භාවනාවේ යෙදුණු යෝගාවචරයෙක් වෙමි. ඊයේ දින ඔබ වහන්සේ දෙසූ ධර්ම දේශනාවේදී මනාප අමනාප වලට මුහුණ දෙන ආකාරය පිළිබඳ විස්තරය මට ඊටා වැදගත් විය. සක්මන් භාවනාව මූලික කර්මස්ථානය වන වම දකුණ වශයෙන් සක්මන් භාවනාව ආරම්භ කළ අතර ඇලීමකින් හෝ ගැටීමකින් තොරව මධ්‍යස්ත සිතින් යුතුව කර්මස්ථානය වැඩිවීමට හැකිවිය. කිසිදු විටක අරමුණින් බැහැරට සිත ගියේ නැත. මුළු පැය පුරාවටම අනිත්‍යභාවය පිළිබඳව සංසුන් මනසින් තෘප්තිමත්ව කමඨහන් තුල සිත රඳවා ගතිමි. පර්යංක භාවනාව. නාසිකාග්‍රේ ආනාපාන සතිය කමඨහන ලෙසගෙන භාවනාවේ යෙදුණු අතර කිසුදු බාහිර සිතුවිල්ලකින් තොරව කමඨහන තුල මනාප අමනාප බවින් තොරව තෘප්තියෙන් යුතුව අදිෂ්ඨාන කළ භාවනා කාල සීමාව තුල සිත රඳවා ගැනීමට හැකිවිය. මේ කාලය තුල බාහිරින් ශබ්ද ඇසුනද ඒ කෙරෙහි කිසිදු මනාප අමනාප බවක් ඇති නොවිය. මින් ඉදිරියට භාවනාව කරගෙන යාම සඳහා ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි. භාවනා කරන්න එපා. සතියෙන් ඉන්න. භාවනා කරන කට්ටිය තමයි ඇඹුල් පළ ඔක්කොම ලැබෙන්නේ. අඹුල් අඹු අඹ කන්නේ භාවනා කරන්නේ. සතියෙන් ඉන්න කට්ටිය හැම වෙලාවෙම මිහිරි පළ තමයි වළඳන්නේ. මනාපමනාව දෙක ඉක්මවුවා නම් යාර මුළු ජීවිතේම නිකන් විහිළුවක් විතරයි. නිකම්ම නිකන් නාඩගමක් විතරයි. නිකම්ම නිකන් මිරිඟුවක් විතරයි. නිකම්ම නිකන් මේ ලාලිත්‍යයක් විතරයි. මොකක්වත්ම මේක ගන්න දෙයක් නැහැ. මනාපමන අපේ බලන එක නෙවෙයි වැඩේ. මනාපමන ඇති කරන අපේ තියෙන අවිද්‍යාව තමයි ලස්සන. කවුරුත් කරන දෙයක් නෙවෙයි ඒක. මතුවෙන දේ මනාපමන අප නැහැ. Taman ඒකට ආරූඪ කරලා ඊට පස්සේ ඒකෙන් gadu ගැනිලා ඉතින් කතන්දර ගොත ගොතා නතේ කාමයානේ චිත්‍රානි ලෝකේ මේ ලෝකේ චිත් විචිත් ලෝකේ කිසිම කාමයක් නැහැ. සංකප්ප රාගෝ පුරිසස කාමෝ එයා Taman ඒ ලබන ලබන දෙයට ආරූඪ කරනවා මේක හොඳයි මේක නරකයි මේක මනාපයි මේක අමනාපයි මේක දුම්මනයි මේක සුමනයි ඊට පස්සේ ඒක දිගේ කතන්දර ගොතනවා අල්ලපු ගෙදර මිනිහටවත් ඉන්න දෙන්නේ නැහැ එනිසා මේ ගොතන කතන්දරේ නතර කෙරුවට පස්සේ තනවා මේක මවාගෙන Tamanමයි ආරූඪ කරගන්නේ ආරූඪ කරපේකේ විතරයි කතන්දරේ තියෙන්නේ ස්වභාවේ නැහැ ඔය විදුරන් මාත්‍යා කියන්නේ මේ කලා ජ්‍යොතිෂ විශාරද මොකද්ද ජනාධිපති සම්මාන ලැබපු කෙනෙක්. ඉතින් යා කියනවා කේන්ද්‍ර දෙකක් තියෙනවලු. ජම්ම කේන්ද්‍රය සහ ආරූඪ කේන්ද්‍රය කිය. ආරූඪ කේන්ද්‍රය කියන්නේ අපි අඳිනවයි කියලා එකක් තියෙනවා. අපි අතරමඟදී කියන එක එකට අඳිනවනේ අපිට උපාධි කෝට් අඳනවා උසාවියට ගිහිල්ලා ජම්බරි අඳනවා. ඒ අඳින එක එකයි උප්පත්ති එක එකයි. ඉතින් කේන්දරේ බලනකොට හුඟක් හරියන්නේ ඇඳපු එකට කියන ලග්න පලාපලලු හරියන්නේ ආරූඪ කේන්දරේට ඒ තරම්ම අපි ඇඳලා ඉන්නේ. අපි ප්‍රകൃතියේ නැහැ. උප්පත්ති කේන්දරේ වැඩක්ම නැහැ අපට. අපි ගිය තැන අඳිනවා. එක්කෝ රජුරන් අඳිනවා එහෙම නැත්නම් ගේ දොරටු පාරට අඳිනවා. ඊට පස්සේ යස සාසුබ නාඩගම නටනවා. ඉඳපු ගමන් දොරටු පාරේ රජ වෙච්චාම ඌ ටක්කල විනිශ්චයක් දෙනවා. දැන් ඉන්න දොරටු පාරේ හිසකසා දාන්නේ. ඌ තමයි රජුරු. ඊට පස්සේ මේක රජ වෙනවා. මේ ඇඳිල්ල විතරයි අපි හිතන්නේ මොනේ මේ කට්ටිය ඇවිල්ලා අපිට අන්දනවයි කියලා. අපිට මේ හුණියම් කරලා ඉස්ත දෙයන්නාන්ති ඇවිල්ලා ඔලුවට බලපාලා එහෙම නැත්නම් ශ්‍රමණ බ්‍රාහ්මණය ඇවිල්ලා ඔලුවට දාලා එහෙනම් මේක බේරන්න බෑ කියලා බුදුහාමර හතරම ප්‍රතික්ෂේප කරනවා. උඹ අන්දන හැටි බලපං. ආරූඪ කරන හැටි බලපං. උඹ තමයි මේ දේවල් වලට මනාපමන අපේ රිංගවන්නේ. ඊට පස්සේ ඒව නිකන් ඉන්නේ නැහැ. ඒව පැනලා කනවා. ඒ නිසා පැනලා කෑවට කමන්නේ වනාපමන අපිට සැලෙන්නේ නැති වුණොත් එහෙම උඹ අන්දන ඇඳිල්ලඹට තේරෙයි. ඒක තමයි තකතිරුකම කියන්නේ. තමයි ෂටගතිය කියන්නේ. ඒ තමයි මායාවී ගතිය කියන්නේ. තීන දේ ඔහොම තීච්චාවයි. තිත්තේ විචිත්‍රානි සතේව ලෝකේ. ඔය ලෝකේ විචිත්තත්වයේ තිවිච්චාවයි. අතෙත්ත දීරෝ විනේති ඡන්දං. උඹ වල තියෙන කෑදරකම තැරපා. ඉතින් මේ වගේ වෙනකොට ඒ ඒ මද මද අවස්ථාවේ අමුඹත් නෙවෙයි ඉදිච්චමත් නෙවෙයි දුඹුක් වෙච්චම කියලා තියෙන විලිකුණම හරිම රසයි. අර ඉදීගනේ නඹ ආන්නේ වගේ රසයක් එනවා. එතකොට කියන්නම හිතෙනවා. ලියන්නම හිතෙනවා මේ මෙතෙක්කල් ලෝකේ දකපු හැටිත් දැන් දකින්න හැටිත් වෙනස. ඉතින් එවැනි කමඨාන් වාර්තා අපි සාදර වෙනවා. මොක දිගට කරන්න භාවනා කරන එක අවදිෂ්ඨාන කරලා නතර කරන්න. සත්‍යමත් වීම දිගට කරන්න. අටවෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංකෙහි දැඩි අදිෂ්ඨාන පූර්වකව හිඳගෙන ඉරියව්ව දෙස සිත පිහිටුවා ඊට පසුව ආනාපානය දෙස බලා සිටියෙමි. ටික වේලාවකින් ආනාපානය ඉක්මනින් ගෙවි ගොස් සිතුවිලි හටගෙන ඒ තුලින් සමාධිමත් බවක් ඇති වූ වාසේ හැඟිනි. එම අවස්ථාව ටික වේලාවක් පැවතුණි. ඒ අතරතුර ශබ්දද ඇසිනි. පසුව පසුබිමේ ආලෝකයක් පහළ විය. සිතෙහි නීවරණ නැති බව එවේලේම පැහැදිලි විය. සිත ඊතා සතුටටපත් වූ අතර ශරීරය තුලින් කිලිපොලා යාම්ද දැනගත හැකි විය. සක්මනේදීද සිත බොහෝ වේලා පාදයේ තබාගත හැකි විය. පාදයට දැනෙන වැලිවල රළු බව හා තෙත් බවද පාදවල අස්තිවල ක්‍රියාකාරීත්වයද චක්‍රාකාර ගමනද එහි අවසානයේ දක්නට ලැබෙන හිස් තැනද දුටුවෙමි. ඒ කාලය තුලදීද නීවරණ නැති බව වටහා ගතිමි. ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව ගෞරවයෙන් යුතුව උපදෙස් පතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ වේවා. ඔමටදී උතුම් වෙනවා නැවත නීවරණ එනකොට ඒක වටහා ගන්න. ඒක තියෙන්නේ ධම්මානුපස්සනාවේ. Tamange හිතට දැන් කාමච්ඡන්දයක් ඇති වෙනකොට uppannam ya uppannam වා කාමච්ඡන්දං සම්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති. මගේ පිරිසිදු හිතට කාමච්ඡන්දේ ඇති වෙන හැටි දකින්න. ඊට පස්සේ කාමච්ඡන්දේ පවතින හැටි දකින්න. ඊට පස්සේ කාමච්ඡන්දේ ගෙවෙන හැටි දකින්න. ඉතින් ඒක දකින්න ඉස්සලා පිටිය සුද්ධ කරගන්න ඕන. පිටිය සුද්ධ කරගත්තට පස්සේ ඒ ඔයක නඩත්තු කරන්න බෑ. නල්තු කරනකොට ඒ කාමච්ඡන්දය ඇවිල්ලා යනවා, ද්වේෂය ඇවිල්ලා යනවා, නිදිමත ඇවිල්ලා යනවා, උද්දච්ච කුක්කුච්ච ඇවිල්ලා යනවා, විචිකිච්ඡ ඇවිල්ලා යනවා. ඊට පස්සේ තමයි ඇත්තටම විපස්සනාව පටන් ගන්නේ. සන්තං වා අජත්තං කාමච්ඡන්දං අන්තිමේ අජත්තං කාමච්ඡන්දෝති පජාන. මගේ හිතේ දැන් කාමච්ඡන්දේ තියෙනවා කියලා රාගේ තියෙනවා කියලා දකින්න එක විරාගයේ දකින්නට වැඩිය සෙල්ලක්කාරයි. ඒක සතිපට්ඨානේ අන්තිම පාඩම. එතකොට නීවරණ නීවරණ ධර්ම බවට පත් වෙනවා. ඒකට සමවලව පේන්න තියෙන්නේ බොජ්ජංග ධර්ම විතරයි. බොජ්ජංග වගේම නීවරණ ධර්ම වඩපත් වෙනවා. මොකද ඒ වගේ බල බිඳලා දැන් ඒගොල්ලන්ට ඇවිල්ලා නටන්නයි. විෂ කපලා නටපන් කියන. ඒකට එකකවත් තියෙන මේ වද දෙන ගතිය නපුර නැතිලා ඒක උනේ නැත්තම් මේක නිකන් తాවකාලික සැපක් විතරයි. එනිසා මේකේ ඉඳගෙන එන වෙලාවට නිවන්නට එන්න දෙන්න යනකොට යන්න දෙන්න එක ස්වභාවික චරණයට ඉඩ දෙන්න ඒක අපිට වෙනවා යා චරණේ එහෙ කරාට මම යාගෙන් ඈත්ව බලන්නේ කියලා. මම පොඩි දුරස්ත භාවයක් දකින්න. ඒකට බුද්ධ ඥානසේ පරතෝ කියලා නමක් දාලා තිනවා. අනුන්ගේ දෙයක් වගේ බලනවා. පරතෝ සංකල්පෙන් බලනවා. ඒ පරතෝ සංකල්පෙන් බලනකොට තියෙනවා මේ මනුස්ස ජීවිතය අපි ලබලා මේ මනුස්ස කයෙන් මේ වෙන දේවල් දිහා කායේ කායානුපස්සී විහෙරති. ආස්වාසේ ආස්වාසේ විදිහට දකින්න. ප්‍රස්වාසේ ප්‍රස්වාසේ විදිහන මගේ විදිහට නෙමෙයි. ආන්නේ විදිහට කාමච්ඡන්දේ කාමච්ඡන්දේ විදිහට දැකපු දාසු පේනවා. මේකෙන් සර්පය හරිතෙන් ඇල්ලුවොත් කන්නේ බිල්ලෙම අල්ලන්න ඕන. වෙන තැනකින් ඇල්ලුවොත් කනවා. ඉස්ලාම ඒක නිසා හොඳට නැති තැන දැනගන්න ඒක ලොකු ශල්‍යගාට ඇතුළු වුණා වගේ. ඊට පස්සේ තමයි ඔපරේෂන් එක පටන් ගන්නෙ. මොකද්ද ඔපරේෂන් එක? කාමච්ඡන්දේ එනකොට බලනවා, පවතිනකොට බලනවා, යනකොට බලනවා. ව්‍යාපාදේ, චීන මිත්, උද්දචෝ පහම එකක්. ඒ පැත්තෙන් බලනකොට මේ පහම එකයි මොකක්වත් මේ ඔය සර්ප කුල හතරක් තියෙන්නේ. ඒ වගේ සර්ප විෂ තියෙනවා. හැබැයි ඒකට ප්‍රතිවිෂ හොයාගත්තට පස්සේ සර්පයා කෑවට කරන දෙයක් නැහැ. ඒ මේ ප්‍රතිවිෂ තමයි අපිට ලැබෙන මේ විශ්වාසය. ආත්ම විශ්වාසයක් වෙන මොන වසක්කාවක් පුකුත් වෙන්නේ නැහැ. මොකද දන්නවා. එනිසා ඉන්දියාවේ හිටපු හොඳම දාර්ශනිකයා කෞටිල්‍ය කියලා එයා කියලා තිබුණා ඉන්දියාවේ රජවරු 148ක්ද කොහෙද මං හිතන්නේ. මැරලා තියෙන්නේ පවුලේ කවුරු හරි වහ දීලා. පිටාය නෙමෙයි. ඉතින් අකෝ එකයි කරන්න ඕනේ දැන් ටික ටික කාලා වහ පුරුදු වෙන්නේ කියලා. ඒ නිසා රාජභෝජනයේට සීමිත ප්‍රමාණයක් වහ දානවා ඒගොල්ලෝ. දාලා රජගෙදරට එක්කොට ලේසියෙන් වහ කෑවට මැරෙන්නේ නැහැ ඌ. මොකද වහ කාලා පුරුදු විලා. ඒක මොකක්වත් නැති කාට වහ දීපු ගමන් පෙන දාලා සෙම දාලා දඟලලා වමන කළ මරන. අරුන් කියන සපොඩ්ඩක් දෙන්න බැරිද කියලා. වහ. කාපියව් ඔය එනේ ටික කනකොට ඒක තමයි පුරුදු වෙන්නේ. ඕක අයින් කරලා මොනව කරන්නේ? දැන් මේ පොඩි උණ්ඩ ගහලා තියෙනවා ප්ලාස්ටික් බෑග් එකේ පොඩි උණ ශ්‍රී ලංකාවට දෙනවා අම්මෝ ඔළුවේ දාගෙන මැරෙයි බ්ලේඩ් තලයක් අල්ලන්න එපා ගින්දරක් පෙන්වන්න එපා වතුරක් පෙන්වන්න එපා පොඩි උන් හදන්නේ පින්න පූල් ගෙඩිය වගේ <laughs> බ්ලේඩ් එක ඇප්පිච්ච ගමන් මේක ඇටලම මැරෙනවා. ඒක ටිකක් කක්ක ටිකක් කාලා බෙල්ල ටිකක් කඩාගෙන කන් ඇටේ වැටිලා ටිකක් තුවාල වෙන්න එපා අප්පා. එතකොට ඌ පොළවේ ගැව්වත් මැරෙන්නේ නැහැ. එහෙම තමයි අපි ඇදුවේ. අපච්චි ආවම මිනිස්සු ආවම කියන මට මහත්තයෝ එක එක මැරුණට ගානක් නැහැ 11ක් ඉන්නවනේ කියන. අපි ගියේ ඇතුලේ. අන්ට එක එක මැරුණට කියලා ගානක් නැහැ මට දරුවෝ 11ක් ඉන්නවා. දැන් ඉන්නේ එකයි. ඒක මැරුවොත් අම්මා තාත්තා ඊට ඉස්සලා බෑ. ඒ හදන්නේත් අර පින්න පූල් ගෙඩි වගේ වැස්සට අවුවට පින්න වැටෙන්න දෙන්නේ නැතු ඉර අලු ඇඳුරේ හැන්දැඳුරේ බෙර ගහගෙන පිස්සු. මට එන්න අරින්න ඔය එන්නේ එකක්වත් ලොකු නෑ. ඒව එන්නේ එන්න ඕන කෙනා ළඟට. අපි යනවා ඊගා ප්‍රශ්න. නවවෙනි ප්‍රශ්නය. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාව. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා යයි සිතා මුළු ශරීරයටම හිත යොමුකොට පසුව මූල කර්මස්ථානයට හිත තැබුවෙමි. නාසිකාග්‍රේ සුලං රැල්ල දෙස හිත යොමු කළද වැඩිපුර දැනෙන්නේ හදවතේ ශබ්දයයි. ටික වේලාවකින් මේ දෙක එකමුසුව දැනේ. එක හුස්ම රැල්ලකට හදවතේ ගැස්ම දෙවාරයක් දැනේ. එම නිසා ගන්නා හුස්ම රැල්ල එක දිගට දැනෙනවා වෙනුවට කොටස් දෙකකට දැනෙයි. එම නිසා මෙහි කිසියම් රිද්මයක් ඇත. මෙයට විදුලි පංකාවේ හඬද එකතු වෙයි. මුල් දිනවලදී මේවා එතරම් පැහැදිලි නොවිය. සතිමත් බවද අඩුය. අද දිනයේ සතිමත් බව වඩා තීව්‍ර වූ අතර මේ මොසු වූ ශබ්ද ඊතා රහට දැනිනි. ඒ කෙසේද යත් නාසය අග සුලං රැල්ල ගීතයක් නම් හදවතේ ශබ්දය එම ගීතයට සහාය ගායනයක් වැනිය. විදුලි පංකාවේ ශබ්දය පසුබිම් වාදනය වැනිය. මේ නිසා සතිමත් බව තදින් දැනුනි. බාහිර ශබ්ද මේ සංගීතයේම කොටසක් ලෙස දැනුනි. බාධාවක් නොවිනි. මෙසේ සිත සතිමත් වූ විට කම්මුල් මහත් වී තොල්පට විශාල වී මුහුණේ විරූපී බවක් මුලින් දැනුණද පසුව දැනෙන්නේ ඇඟේ තනින් තන තද වේදනාවල්ය. උර හිස අත්බාහු සන්ධියේ එන වේදනාව ඉවසිය නොහැකිව නැගිටින්නට හිතෙන තරම්ය. නමුත් එම වේදනාව දෙස ඉවසා බලා සිටින විට වේදනාව පැතිරී ඇති ප්‍රදේශය ක්‍රමයෙන් කුඩා වී පබුලක් තරම් කුඩා වේ. කොතරම් තද වේදනාවක් වුවද එය නිවෙන දැල්වෙන විදුලි බුබුලක් මෙන් වේගවත් අඩු වැඩි වෙන බවක් දැනේ. මෙය පර්යංකෙන් නැගිටින තෙක්ම අඩු වුණේ නැත. වේදනාව බාධාවක් විය. පින්වත් ස්වාමින් වහන්ස මා ගැන අනුකම්පා කොට උපදේශක් ලබා දෙන සේක්වා. තෙරුවන් සරණයි. රූපෙට දැක්කා වගේම මේක මේ එකතු වෙලා ගත්තොත් සමස්තේ කැරි කැටි කැඩුවොත් ඒකේ බර නැහැ. ඒක නිකන් ජිග්සෝ පස්ල් එක තියෙන පොඩ්ලමෙන්ට් එකේ එකයි විදිහට කපපු කෑලි වල චිත්‍රයක් ඇඳලා බිම වැටිච්චාම ඒක විසිරී ගියාම ඒක චිත්‍ර නැතු වෙනවා. ආයෙ චිත්‍රය ඇඳලා පස්සේ භාවයක් එනවා ඒකේ. ඒ වගේ අපිට පේන ආස්වාසේ කෝටියක් ආස්වාස් ප්‍රසවාසයේ එකතුවක්. අපිට එන ප්‍රසවාසෙත් කෝටියක් ප්‍රසවාස වල එකතුවක්. අත දිගාරනවා කියලා කියන්නේ විශාල ක්‍රියාවලියක්. පය දිගාරනවා. ඒත් ඒක දැක්කට පස්සේ පිනවා වේදනාව වෙනවා. හැබැයි වේදනාව කියන්නේ පුංචි පුංචි වේදනා රාශියක එකතුවක්. ඒ පුංචි පුංචි කොටස් ඉලපතක කූරක් වගේ. ඔක්කොම එකතු වෙලා ඉලපත හැදුවොත් කඩන්න බෑ. කූර කූර ගත්තා. අලියක්කට ඉන්දියාප්පයක් වාගේ නලාගාරංග කුංජරෝ කියලා බුදුරජාණන් කියනවා මහ විශාල බටපන්දුරක් ඉදිරියට ගිය ඇතා එක එක බට ගහ ගලවලා ගත්තොත් ඌට ගාණක් නැහැ. හැබැයි අලිය වගේ දහ ගුණයක් ලෝකෙවේ බටපන්දුර. එකවරකට එකක් කඩලා දාන එකයි තියෙන්නේ. ඉතින් වගේ වේදනාවට රූපේ පිළිබඳව ඇතිවෙච්ච අවදිය අවධානය අප්‍රමාද භාවය ඔහොම වේදනාවට දාලා බලන්න ඒක වේලාවක පතුරු යනවා විසිතුරු වෙනවා. කැඩිලා යනවා. ඒකට කියනවා ඝන විනිභෝග කරනවායි කියලා. පතුරු ගහලා බලන්න. ඔය කියන තරම් යකා ඔච්චර කළු පාට නෑ. යකා තමයි. ඔය කියන තරම් අර කැරකිච්ච දත් නෑ. රතු පාට ඇස් නෑ. මේ ලංකාවට විජේ කුමාරයා එනකොට හිටපු මිනිසුන් කියන්නේ යක්ඛ ගෝත්‍රික කියලා. ඒක අපිට මේ කියන්නේ යකා කියන්නේ කාටවත් නෙවෙයි අපිට. ඒකෙත් දෙන්නේ උපදිනවා තමයි අර විකෘති දරුවෝ දත් දෙකක් හරි මේ ඇතුව. ඒ වුණාට ඔක්කොටම එහෙම කියන එක හර නැහැ. ඔය යකාගේ ඔය ඔය කියන තරම් කලු නැහැ. එච්චරයි කියන්න තියෙන වේදනාව. ඔයගොල්ලෝ හිතන තරම් වේදනානාශක ගහන දෙයක් නැහැ. මොකද වේදනානාශක වේදනාව ඇති වෙන වේදනාවට වැඩිය ශරීරයේ ඇට දිරනවා. ඊට වැඩි වේදනාව සැපයි. අද මිනිස්සු භාග චරිත බාටපත් වෙලා තියෙන මේ වේදනානාශක හොයාගත්ත නිසා. ඉස්සර ඔපරේෂන් කෙරුවේ වේදනානාශක දීලා නෙවෙයි බෙල්ලෙන් කොණ්ඩෙන් අල්ලගත්ත ඇහැ පැලුවා සුද කැපුවා. ඒ බයිලා නැහැ. ඉතින් ආනෝල් වික්‍රමනාචාර්ය නේද තෝ පිරිමේද්දයකෝ හිටපිය. බෙල්ල තියලා අල්ලගත්තාම පැලුවා බේත් දැම්මා. කහවත් වේද මහත් ඇතේදී ආයෙන පුංචි බ්ලේඩ් එක බැඳලා ඇඟිල්ලේ gediyak දැකලා මෙතන මහත් gediy කොහෙද කියලා අර පැත්ත මොනවාරි බෙල්ල චික් ගාලා කපනවා. කපල බලපුවා සැරවයි ලේයි ඔක්කොම එළියට ඇවිල්ලා ඉතින් එච්චරයි. ওই වගේ මේ local anaesthesia first case anaesthesia මොනවත් නැහැ. අනිත් එක ඌ ඇනස්තීසියා දීලා ජීවත් වෙන සේවලයක ඉඳලා වැඩක් තියනවාද මේ? ඌට ලෙඩි හැදලා මැරණ එක හොඳයි. පුළුවන් නම් වරේ ගත්ත තිබ්බ කැපුවා ලේපිට ඊට පස්සේ ජීවත් වෙන තුට කොන්දක් තියනවා. දීන වේදනාව වෙනකොට ඒක අනිවාර්යයෙන්ම රූප කර්මස්ථාන වැඩි එක පියවරක් ඉදිරිපිට. කායනුපස්සන වේදනානුපස්සන. ඒකට ලෑස්තිලා යන්න. දහවෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස පර්යංක භාවනාව සිහිය පවත්වාගෙන සිටින විට සිතුවිලි එන බවත් ඒවා තුනී වී යන විට අසිහියෙන් වාගේ වර්තමානය තුල සිතුවිලි වගයක් තිබුණු බවටත් ඒ සිතුවිලි නොතේරෙන ගානට එන විට තියුණු සතියකින් අවදි වූ බව සිතටම දැනුණු බවත් ඒත් සමගම තවදුරටත් පර්යංකේ රැඳී නොසිට නැගිට බවත් සිදුවිය සතිය අසතිය සක්මන් භාවනාව අතීත සිදුවීමක් සමගම සක්මන් කරන බව දැනීමෙන් සිහියෙන් සක්මන් කළෙමි. සක්මනේ සහ පර්යංකයෙන් පිටතදී සක්මනේදී සිතට දැනුණු සිදුවීම ලෝභ සිතක් බව දැනගෙනම පර්යංකයට ගියෙමි. අනුකම්පා කොට සක්මනේදී දැනුණු සිතුවිලි ඒ මොහොතේම යටපත් කළෙමි. පැමිණෙන ඕන දෙයක් දිහා සිහියෙන්ම පර්යංකයේ සිටි අතර කකුලක සියුම් කැසිල්ලක් දැනී තව දුරටත් ඉවසා දරා නොසිටි ගැටීමකින්ම පර්යංකයෙන් නැගිට්ටෙමි. අර දැකීම් තුලින් පුහුණුවක් වන බවත් දරා සිටීමට උත්සාහ ගන්නා බවට වීරියක් හිත තුල උපදවා ගත්ෙමි. ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ධර්මයෙන් ජීවයක් දීමට විශාල සත්ක්‍රියාවක් මෛත්‍රියෙන් කරන බවට වැටහි. අතිපූජනීය වන්දනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ කැපකිරීමට අප මා හදපිරි ගෞරවයෙන් යටහත් පහත්ව පාද නමස්කාර කරමින් තව දුරටත් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය සිද්ධ වෙන දේවල් මේ මහා ලොකුවට මේ කියා බාණ්ඩ යදන්නේ අම්මු කෙලෙසකි. ඔක හෙට වෙනකොට කිව්වේ නැතුව හිටියත් ඔච්චරම තමයි. මේ ලෝකේ තියෙන ඕනම වැදගත් දෙයක් කවුරු 100න් ඉවරයි. පැය 24ක් ඇතුළත අපේ මොළයට වැටෙන 150ක් අයින් වෙලා යනවා. දවස් දෙකක් බුදිය ගනින්නකෝ ඊට පස්සේ ප්‍රශ්න ඉවරයි. අර දැනිච්ච ගමන් කියන තමයි හොට්ලයින් තියෙනවා SMS තියෙනවා අනිත් අල්ලපු දෙකාගේ තොලුව තාත්පෝ කරනවා. මේ තන්නිතේන වැඩි වෙන්න වැඩි වෙන්න කක්ක කරනවා නෙමෙයි කක්ක ගා ගන්නවා දැන්. කක්ක කරලා වැසිකිළියට කක්ක කරපන්කෝ. නෑ ඒක අරගෙන ඔක්කොගෙම ගන්න. ඔය කියාපාන තියෙන ආසාවම තමයි අපිව විනාශ කරන්නේ. පෞරුෂත්වෙ නැති කරන්නේ. අපි හීනමානෙටපත් කරන්නේ. අපි අපේ සිංහලේ වචනයක් තියෙනවා මුවින් නොබැන ඉන්නවයි කියලා. දුක් දරාගෙන ඉන්නවා කියන්නේ නැහැ. අම්මා කෙනෙක් දරන දුක් තාත්තලා ඔය වීලා හරි ෂේප් වෙන්න හදනවා. අම්මා කෙනෙක් දවසක දරන දුක් ප්‍රමාණය පොතක ලියවිතර කරන්න පුළුවන්. කියන්නේ ඒකයි විහාර මාදේවි වගේ ඉන්නේ. කියන්නත් එපා. ගේමට කැතයි. අපි මේ බුද්ධ පුත්‍රයෝ. අපි බුද්ධ දුහිතෘන්. සරුවචන් හන්සේ විඳපු දේවල් එක බලනකොට සෝලස කලාවක්වත් අපි විඳලා තියෙනවා. මොනවද මේ චරිචුරු ගන්න ගියෙමද කැතයිනේ. මං කියන්නේ ගේමට කැතයි. මේ සිල් අරගෙන මේ භාවනා කරලා මෙච්චර කාලෙකදී හක්කුක් ගන්න එපා. දරාගෙන ඉදිරියට යන්න දෙතුන මාරයත් අයින් වෙනවා සලුට් එකක් ගහලා. එන්නේ ඔය චරුචරු ගාන මිනිස්සු ගාවට පිස්සොද පිහාට්ටොද කපුවොද කේන බලන මිනිස්සුද සේරම ඇවිල්ලා වන්නසනවා. වැලමිටෙන් අනින්න ඕනේ. වැලෙන් පැත්තකට මම බුද්ධ පුත්‍රයෙක් එන්න එපා. මෙහෙට එන පිස්සු පිහාට්ටු දිහා බලනකොට මේ ටැංකිය ගාවට එනකන් එලවනවා මම. ආයේ මොකක්වත්ම නැහැ. මයිලක මොකක්වත්ම නැහැ. මේ කාගේවත් දුක් ගන්න තැනක්වත් නෙවෙයි අපි දුක් ගන්න කාටවත් කොන්තරත් දෙන තැනක්වත් නෙවෙයි අපි මේ අපි විඳවන්න ඇවිල්ලා තියෙන්නේ අපි බොහොම සතුටින් විඳවනවා මේකට එන කට්ටියත් එහෙමයි লীලා තිබ්බට කමන්නේ. ඒ লীලා තියෙන කෙන කාටවත් අඳුනා ගන්න හෝ දුක් ගැන වෙන්නේ නෙවෙයි. লীලා තිබ්බොත් පේනවා අපි දවසින් දවස දවසින් දවස කොච්චර ශක්තිමත් වෙනවද කියලා. ඒක අනිකටත් මේ වාසියක්. ඒක මේ අඳුනාවක් නෙවෙයි. දෙයයන්න්ති කාරිලා අනේ මට අරක දෙන්න මේක බයිලා නෑ. ඒ බයිලා කියන්නේ අපි බුදුහාමුදුර දෙයයන්න්ති නෙවෙයි. ඒ කියන්නේ මමත් විඳලා තියෙනවා. ඕ මගේ කතාව ඔබ විඳපු මොකීටද මේ? නිවනක් නාමයෙන් සද්ධා මේව නැත්නම් ලාභ සත්කාර සම්මාන සිලුකට පහඳින කැඹිරිල්ලක් නෙවෙයි මේක. ඒ නෛර්යානික බව දකින්නකොට පුදුම ශක්තියක් එනවා. එnde ende ende එක කසකයි. ඒක නිසා පාරට වැටලා ඉන්නේ ඔක ගෙවම් කරන්න එnde ende තමයි තේරෙයි පනරේ ලබන හැටි. අවසාන වார்த்தාව අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. දෙපා නැමද নমස්කාර කරමි. ස්වාමින් වහන්සේ මම බොහෝ විට සතිය පෙරටු කොටගෙන කාලය ගත කිරීමට පුරුදුව සිටිමි. මුලදී ඉරියව්වට සිත යොමු කිරීමද ඇවිදින විට දෙපයට සිත යොමු කිරීමටද පුරුදු වීමි. එමගින් සක්මන් භාවනාව දෙපය පොළොව මත ස්පර්ශ වීම, තද ගති, රළු ගති, සුමට ගති, සීතල උණුසුම හා ශරීරයේ තැන්පත්වල ධාතු ප්‍රකට වීම, මස් පිඬුවල තද ගතිය, ශරීරයේ අවයවවල උණුසුම සීතල ආදිය සිහියෙන් සතියෙන් අවධානයට ලක් කර ගතිමි. පෙර දින ධර්ම දේශනාව තුලින් නීවරණ ධර්ම ප්‍රහාණය වන අසිරිය දැක ගතිමි. සතියෙන් සිටින විට පොළව මත පා ස්පර්ශවන මොහොතේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා යන කෙලෙස් ධර්ම යටපත්වන අයුරු මෙනෙහි විය. තදංග ප්‍රහාණය ලෙස එවිට මාර්ග අංක 8න් වාචා කම්මන්ත ආජීවද සම්මා වන බවද මෙනෙහි විය. සතිය පිහිටා සිටීම නිසා සම්මා සතියද වැඩෙන බව අවබෝධයට ලක්විය. මෙය මා ලැබූ යම් දියුණුවක් සේ සලකමි. ඔබ වහන්සේට තෙරුවන් සරණ පතමින් පාද නමස්කාර කරමි. මෙහි අඩුපාඩු තැන් ඇතොත් සමා වී තේරුම් කර දෙන මෙන්ද යටහත්ව ඉල්ලා සිටිමි. ඔය කියන්නේ සතිය දියුණුවට අවධානය මේක තමයි සම්මා සතිය කියන්නේ ඒ දක්වම නැතත් සති බලයට යනකොට ওই මෙතෙක් අඬ පුදඩපු සියල්ලම තමන්ට තටු බවටපත් වෙනවා නැත්නම් තමන්ට ආයුධ බවටපත් වෙනවා නැත්නම් තමන්ට ආභරණ බවටපත් වෙනවා. මෙතෙක් කල මම ඇඬුවනේ දැන් අඬන්නේ නැහැ. ඊට පස්සේ තමයි බොජ්ජංග බවටපත් වෙන්නේ. ඒක නිවනට තුඩු දෙන සම්මාධති බොජ්ජංග සති බවටපත් වෙන්නේ ඒ පැමිණෙන දුක දරාගෙන ඒක සාධනීය පැත්තට දාන්න ඉගෙන ගන්නවා. ඒකට කියනවා හැකි සංඥාව කියලා. පොසිටිව් තින්කින් කියලා කියනවා. ඒ වගේම පෙරදක්මක් ඒ වගේම අදිමොක්ක චෛතසිකය කියලා කියනවා. ඒසොර දුක් එnde එnde ලාභයි. එnde එnde ඒක ඒක උඩට යන්නේ. යට වෙන්නේ ඒ මේ හිත ඒ ඒ මට්ටමට ගිහිල්ලා තියෙන නිසා තාම සම්මා සතිය කියන එක නෙවෙයි සම්මා සතිය තාම මේක පන්නරේ ලබන්න ඕනේ ඒ නිසා සමහර වචන වැරදි ඇති නමුත් මේක අරගෙන තියෙන දේවල් ධෛර්ය පැත්තට අරගත්ත නිසා ප්‍රශ්නයක් නෑ. ඔබ දිගට ඉත අපි කරගෙන යන් කරගෙන කරගෙන යනකොට ලියමනේ ඉදිරිපත් කිරීමේ ව්‍යාකරණ වල විශාල වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. මොකද ලියන හැම එකක්ම වග වෙනවා අපි. ලව් ලෙටර්ස් ලියනවා නෙවෙයි. ප්‍රේම කාව්‍ය ලියනවා නෙවෙයි. වෙච්ච දේ ලියන්නේ. ඉතින් මේකේ අතිශෝක්තියක් තියෙන ඉඩ තියෙනවා. ඒක සම්පප්පලාපවලට වැටෙන්නේ නැහැ. බහතෝරන වෙලාවනේ. ඒක බය වෙන්න එපා. අයියෝ මං හරියටම කියන්න ඕන කියලා පහු වෙන්න එපා. අපි ලියනද ලියලා ඒක තියාගන්න. තියාගත්තාම තමයි තේරෙනවා දවසින් දවස වෙච්ච දේ වුණත් නැවත ඉදිරිපත් කිරීමේ විශාල භාෂාමය ව්‍යාකරණානුකූලම ඉදිරිපත් කිරීමත් ලොකු වෙනසක් ඇති වෙනවා. ත්‍රිපිටකයේ ත්‍රිපිටකයේ කියලා බලන සරුවචනාංශික වචන වල එක වචනයක් තියෙනවා කියලා අහකදා. එකක්වත් නැහැ. වැරද්දක් මොනවත් නැහැ. ඒ මොකද ඒක කල්ප කෝටි ගණනක් පිරිසුදු වෙලා තියෙන. ඉතින් අපි කොච්චර කාලයක් තව මේ මට්ටමට හැදෙන්න ඕනද? ඉතින් යනු අපි මේක අවසාන ප්‍රශ්නේ. ඒ නිසා අපි මෙතනින් වෙලා ගන්නවා. ධර්ම සාකච්ඡාය නිමාව සටහන් කරන්න ඊට පස්සේ අපි වෙලා අර ගන්නවා. සක්මනට ඊට පස්සේ අපි තුනට නැවත රැස් පහට නැවත රැස් වෙනවා ධර්ම දේශනාව සඳහා. සිල් දෙනාට තෙරුවන් සරණයි.